මොකටද අවදියට වැටුණා අර සේරම වේදනා මොකක්ම නැතුව පුදුම සුවයක් දැනුණා ඒ මම ඒ ඒ අවදියෙන්ම මට නිින්ද ගියා පුදුමාකාර සුවයක් දැනුණා මේ තිබුණ වේදනාව කිසි දෙයක් නැතුව සුවයක් දැනුණා ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව මට මේ හීන පේන්නේ මොකද කියන එක. ඒ තාම rahat වෙලා නැහැ නේ. ඒක තමයි. ඒ කියන්නේ <laughs> තාම තාම ඔබතුමිය කිව්වට තාම ඔබතුමිය ඔබතුමිය සිත් සිතුවිලි වලින් ඉන්නේ ඔය ඒකයි ඉන්න පේන්නේ එහෙමද ඔබතුමිය තාම හිතනවා මේ අවදිය කියන එක මේ නිවන් මඟ වැටිලා තියෙන්නේ සිතුවිලි වලින් නෙමෙයි. ඔව්. මේක පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපිට හිත දැන් අපිට හිතුණා කියලා අපිට දැන් මේ රූපේ පේන්නේ නැහැ කියලා හිතුවට පළක් නැහැ. ඒක නිර්මගක් නෙමෙයි. ඒක මේ ඥායස අධිගමයි කියන ඒ ඒ ඒ එතන නෙමෙයි ඒ ඒ තේන සිතුවිල්ල. ඔව්. ඒ ඥායස අධිගමයි කියන්නේ මට ඔව්. ස්වාමීන් වහන්සේ මට හොඳටම ප්‍රත්‍යක්ෂයි මම හිතන්නේ මට හොඳට මට සීනුවණින් මම හිත දකිනවා. කිසිම හිත දකිනවා යම කාව ගමන් ඒකේ වැටසක් තියෙනවා නම් පේනවා හිත දකිනවා හැම සිතිවිල්ලකම නිරෝධයක් තමයි මම දකින්නේ ඔය එතන දිනුවක් තියෙනවා ඒක ඒක නෑ කියන්නේ නැහැ දැන් මේ මාර්ගය යන හැමෝගෙම එක්තරා දිනුවක් තියෙනවා හැමෝටම හැමෝටම යම්කිසි දිනුව දිනුවක් තියෙනවා ඒකට හේතුව තමයි සිහිය පිහිටන එක සිහිය පිහිටෝන හැමතිස්සෙම සිහියට පේනවා ඔව් දැන හැමතිස්සෙම තමන්ගේ හිත තමන්ට දැනෙනවා මේ මේ මේ මේ දැනෙනවා ඒ ස්වභාවය තේනවා ඒක තුළ දියුණුවක් තියෙනවා හැබැයි මෙතන මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපේම අභ්‍යන්තරයට එන අවදිය ඒ කියන්නේ මේ සිත් මේ දැන් අපිට මේ සිත පේනවා කියන එක සිහියයි නුවණයි කියන එක සිහියයි නුවණයි කියන එක නැත්නම් අපි අතහබුත ඥානය කියන එක ඒ සවිතක්කයි සවිචාරයි කියලා එක මෙනෙහි කරන එක ඒ තේරම තේරම අපේ විඥාන මායාව ඇතුලේ අපි අපේ හිතන තැනක් තියෙනවා. නමුත් අපිට ඒ ඒ හිතන තැන අපි අපි සිතුවිල්ල හඳුනා ගන්න ඕනේ. ඒ සිතුවිල්ල තමයි ඒ විඥානයේ මායාව තියෙන්නේ. නමුත් අපිට මේ අවදිය කියන එක අපිට අපිට අපිට එහෙම දැනෙන්න ඕනේ. දැන් සර්නාස් මං කිව්වේ මට අසනීප අවස්ථාවේ ලොකු වේදනාවකින් මං ඇඳට ගියේ කෙදරියවල මට පාට මොහොතට අවදිය සීපත් වෙනවා මං ඒකට වැටුණා කිසිම මට හිතා ගන්න බෑ සුවය මොකද්ද කියලා නියම නිරෝධයක් ඒ කොහොමද මොහොතට අවදි කියන එකට වැටුණා කිව්වේ මොහොතට අවදිය කියන එක කිසිම දෙයක් කරද මොහොතට අවදිය කියන්නේ සිත සිත ඉඳගෙන එකපාරටම සිතුවිල්ල නිරෝධ වෙලා ඒ මොහොත දකින්නවනේ එහෙම ඒ කියන්නේ අපි ඒකත් හිතනවානේ දැන් දැනුමක් තියෙනකොට. දැන් අපි දැනුමක් තියෙනකොට අපි දන්නවානේ මෙහෙම දෙයක් තියෙන බව. එතකොට අපිට ඒකත් සිතුවිල්ලකිනුත් එනවා. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද අර නිරෝධයක් ආවේ? කයක් හිතක් මෙතන දෙයක් නැහැ කිසිම කිසිම වේදනාවක් නැහැ. ඒක හිතා ගන්න බෑ ඒ සුවය. ඒක හැත්ත ඒ ඒක එන්නේ වේදනා දැන් තමන් ඒක සිහි කිරීම තුළ එතන තමන් ඒ සිත ඒ දැන් ඔබතුමිය කොහොමද මෙනෙහි කරේ මේ මේ ෂනේ පමණයි කියලාද? ඔව් මේ මේ ෂණය මේ ෂණය දැන් මං වේදනාව කියන සිතිවිල්ල මට තිබුණානේ. ඒක මං මං මට ඉතර වේදනාවක් එන්නේ මෙතන කයකුත් නැහැ කෙනෙකුත් නැහැනේ. කයකුත් නැහැ කෙනෙකුත් නැත්නම් වේදනාවක් එන්න තැනක් නැහැනේ මෙතන. එහෙම හිතනකොටම මොහොතට අවදී ඇවිල්ලා මේ මොහොතට අවදි ඇවිල්ලා කියන එකක් අපිට ඒ කොහොමද එහෙම එහෙම දැක්කේ මොහොතට මොහොතට අවදි කියන්නේ ස්වාමීන් වහන්සේ හිස් තැනක් ඒක. ඒතර මොකුත්ම නැහැ. මෙතන කිසිම දෙයක් නැහැ. දැන් ඔය කියන විදිහට මොකුත් නැහැ. හැබැයි මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ වේදනාව තියෙනවා. වේදනාවට හිමිකාරයක් නැහැ. වේදනාව වේදනාව වේදනාවක් පමණයි කියන තැන දකින්න. ඒ කියන්නේ දැන් අපේ කකුල කොහේ හරි තියෙනකොට තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය තද ගතියක් විතරයි. ඒකේ කෙනෙක් පුජ්‍යලෙක් නෑ. නෑනේ. දැනෙන කෙනෙක් නෑ. එතන අපි ධර්මයේ මනාකොට බොහොම බොහොම හොඳින් දකින්න ඕනි තැනක්. ඒ කියන්නේ අපි හැමදෙස්සෙම දකින්නේ මේ කෙනාගෙන් තොරව අපිට පේනවා. ඒ පේන දෙයක් කෙනෙක් පේන කෙනෙක් නැති වෙනවා, පේන දෙයක් නැති වෙනවා. හැබැයි ඒක දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතන කෙනෙක් පුදුරේකුත් නැහැ. කිසිම කිසිම හිතක් කායක් මොනම දෙයක් නැහැ. වටිනාකම Tamanට දැනෙනව නැති වෙනවා කියලා. හිස් බවක්. නෑ, හිස් බවක් නෙමෙයි ඒක. ඒක Tamanට දැනෙන්නේ ඒවැ වටිනාකමක් නැති වෙන්නේ. ඒ කියන්නේ ඒවා තියෙනවනේ හිස් කියන්න බෑනේ. ඒවා තියෙනවා. දැන් මේ හැඩතල තියෙනවා. ඒ කියන්නේ ශබ්දේ නැති වෙන්නේ ශබ්ද තියෙනවා. ඔය දැන් ඔය වර්ණේ පේන එක නැති වෙන්නේ නැහැ පේනවා. හැබැයි ඒවැ කිසිම වටිනාකමක් නැහැ. හරයක් නැහැ. සායනාට සියල්ලම නිකන් නිරෝධ වූවක් එහෙම සමාපත්තියක් නෙමෙයි ආවේ. මතිස්සෙම මෙන්න මෙතන පොඩි වරදක් අපිට සිද්ධ වෙනවා. මේ ධර්මයේම අපේ ප්‍රතිවරණයක් වෙන එක. ඒ කියන්නේ මේ මේක මේක අපේ බොහොම නිහතමානීව දකින්න ඕනි තැනක්. ඔබතුමියට මේක පිළිසිදු කරගන්න තමයි තියෙන්නේ. ඔබතුමිය ඔබතුමිය අනිත්‍ය වගේ විසිරීලා එහෙම නෙමෙයි. ඔබතුමියට ඒ විසිරීම නැහැ. ඔබතුමිය හොඳට සිහියෙන් ඉන්නවා. නමුත් ඔබතුමිය මේ ධර්මයේ මේ අර නිවැරදිව පිරිසිදු කරගන්න ඕනි කමක් තියෙනවා. මොකද මෙතන විඥාන මායාව විශාල මායාව ගොඩක් පෙන්නනවා. අපිට ධර්මයෙන්ම පෙන්නනවා විඥාන මායාව. සිතුවිල්ලෙන් පෙන්නනවා. සිතුවිල්ලෙන් පෙන්නනවා නිවන් දැකලා වගේ. දැන් රහත් වෙලයි කියලා ගොඩක් අය රැවටෙනකොට ඒක වෙන එක අහන දෙයක් නෙමෙයි. මග්ගහ මග්ග ඥාන දර්ශන කියලා තියෙන්නේ ඒක මගන මග පැටලෙන සම්දිස්ථානයක් බුදුන් වහන්සේ පෙන්නනවානේ පටිසංකා ඥානය කියලා. එතනත් ඥානය කියලා පෙන්නන්නේ Tamanට මෙහෙම වරදිනවා කියන ඥානයක් තියෙන්න ඕනේ. එතන. ඒ කියන්නේ එහෙම එහෙම දැන එහෙම Taman තමන්ටත් එහෙම මේ මේක සිතුවිල්ල කියන එකම හැමතිස්සෙම බලන්න ඕනේ. සිතුවිල්ලද කියන බලන එක තමයි පටිසංකා ඥානෙ. මේක සිතුවිල්ලද කියලා. ඒක මේ මේක මේක සිතුවිල්ල මේ හිතනවනේ දැන් අපි හිතනවා අපි දැන් අරමුණු කරොත් හිතනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අපිට මෙතන ධර්ම දැනුම ගොඩාක් තියෙනකොට අපි ධර්ම දැනුමට හිර වෙනවා. අපි දන්නවා දැන් දැන් මෙතන මේ සිතුවිලි දෙයක් අතර දැන් සමහර කියනවනේ හිඩසක් තියෙනවා කියලා. සමහරු කියනවනේ කටින් ඒක. නමුත් ප්‍රායෝගික පැත්තදී අපිට එහෙම එහෙම සිතුවිලි දෙකක් අතර ඉඩසක් කියලා පේන්නේ නැහැ. එතකොට අපි කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මට සිතුවිලි දෙකක් අතර ඉඩසක් පේනවා කියලා. එතකොට අපි අහනවා කොහොමද පේන්නේ කියලා. එතකොට එයාට ඒක කියන්න වෙන්නේ පොතේ පොතේ පොතේ තිබුණු හිඳයි. එහෙම නැත්නම් අහපු හිඳයි. එහෙම නැත්නම් එයාට ප්‍රායෝගිකව එහෙම කියන්න අත්දැකීමක් එන්නේ නැහැ. එයාට ප්‍රායෝගික වෙන අත්දැකීම තමයි මේ මේ සිතේ වටිනාකම හරිය නැති වෙන එක තමයි ඔතන හිඩස කියලා සිතුවිලි දෙකක් අතර හිඩස වුණාට ඒක භවංගයේ වුණාට ඒක අපිට භවංගයක් විදිහට ප්‍රායෝගිකව එන්නේ ඒක එහෙම නෙමෙයි. ප්‍රායෝගිකව එන්නේ මේ මේ සිතට දැන් මේ මොහොතේ අපිට පේනවා, ඇහෙනවා. හැබැයි ඒව කිසිම වටිනාකමක් නැති ස්වභාවයක්. ඒව වටිනාකමක් තියනවා කියන්නේ එතන ඒ සිත ප්‍රකට වෙලා. හැබැයි ඒ වටිනාකමක් නැහැ කියන්නේ සිත ප්‍රකට වෙලා නැහැ. ඔය ඔය ඇත්තටම එහෙම දෙයක් දැන් වේගයෙන් සිතක් ගලනකොට ඒ හිඩස වේගයෙන් ගැලීම තමයි අර වටිනාකමක් නැතුව චිත්‍ර විතරක් පේන එක. හිඩස වේගයෙන් ගලනවා. නමුත් ගොඩක් අයට එහෙම දැන් මොකක්ද දැන් කිව්වම අවබෝධයක් වෙනවා. කිව්වම යට වැටෙනවා. එතකොට සිතවිල්ල සිතවිල්ල මෙහෙම තියෙනවා. සිතවිල්ල නැති වෙලා නැහැ. ඒ කියන්නේ මේ පේන දේ පේනවා. පේන දේ නැති වෙලා නැහැ. හැබැයි ඒකේ හරයක් නැති වෙන එක තමයි මේ. ඒක දැනෙන්නේ දැනෙන එක. ඒක දැනෙන එක හිතන්න පුළුවන් එක හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි හිතන්න පුළුවන් එකකුත් නෙමෙයි. හිතන්න එවැනි සිද්ධියක් වුණා ස්වාමීන් වහන්සේ අපේ මල්ලිගේ දුව බාදිනවා. ඉතින් ඒක දැන් මල්ලි මන්ට ටෙලිෆෝන් එකකින් කතා කරා. ඔක ගැන මට හිතේ කොට මං එතන කෙනෙකුත් නෑ මෙතන කෙනෙකුත් නෑ එහෙම දෙයක්. ඒක මට නිකන් ඒ වෙලෙම පටපට ගාලා ඒක ගියා. අර එතර අන්න ඒක තමයි වරද තියෙන්නේ. දැන් ඔබතුමිය කියනවානේ මම හිතනකොට එහෙම දෙයක්වත් නැහැ මෙහෙම දෙයක්වත් නැහැ කියලා. එතන අවදියක් වෙන්නේ. මෙතන කෙනෙකුත් නැහැනේ. ඔව් එහෙම හිතුව ගමන්නේ හිතනවා කියන්නේ ඒක ඒක ඒක අවබෝධයක්. නෑ මෙතන මෙන්න මෙහෙමයි ප්‍රායෝගිකව වෙන්නේ මම ඔබ වහන්සේට වචන වලින් කතා කරාට ඒක මට නුවණට වැටහෙනවා නමුත් මේක එකක් නෑනේ කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඇත්තටම නියම විදිහට ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන නිසා තමයි පැහැදිලි කරන්නේ. ගොඩක් වෙලාවට අපි අපි කැමති ඔව් අපි කැමති නැහැනේ අපේ වරදක් දකින්න අපේ වරදක් කියන්න. එතකොට අපි අපේ වරදක් කියන කැමති කියන තැන තියෙන්නේ අපි ආත්මය තුල ඉන්නවා කියන එකනේ. මෙතන දැන් වරදක් මගේ තියෙනවා නම් මම ඔබ වරද වරදක් කියලා නෙමෙයි. මෙතන අපේ ඉදිරිපත් කිරීමනේ අපිට මේ ෆෝන් එකෙන් ඇහෙන්නේ ඔය කියන්නේ අපිට පේන්නේ නැහැ දැන් ළඟ නැහැනේ. එතකොට අපිට මේකද ෆෝන් එකෙන්නේ කියන්නේ. එතකොට කියන හැම වචනයකින්ම අපි දකින්නනේ දර්ශනේ අපි බලන්න එපැයි. මේ පැත්තෙන් අපි අපි හරියට ඒක නිර්ණය කරන්න එපැයි. අත අපිත් වරදිනේ. එතකොට මේ නිර්ණය තුළ ඔබතුමිය කියනකොට මේ හිතනවා කියලා ඒ එතන දෙයක් නෑ කියලා මෙහෙම ඒ ඒ ෂනේ මේ ෂනේ වගේ හිතනවා කියලා. ඒක ෂනේෙන් එනවා ඒක. ඔව් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ධර්මයේ ධර්මයේ මෙනෙහි කරන්නේ නැති ධර්මයේ මෙනෙහි කිරීමකින් තොරව දැනෙන දැනීමක් ධර්මයේ මෙනෙහි කිරීමත් තුල තියෙන්නේ මානසිකාරයක් ධර්මයේ මෙනෙහි කිරීමක් කරන මොහොතේදී තියෙන්නේ ඇත්තටම මේ සවිතක්කයි සවිචාරයි සවිතක්කයි සවිචාරයි කියන අවස්ථාව උපාදාන සහිතයි එතකොට සිත්විලි වලට තමයි ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන්නේ මේ මෙතන එතන තියෙන්නේ කෘත ඥානෙ නෙමෙයි කෘත්‍ය ඥානෙයි. ඥානෙ තමයි. ඔව් කෘත්‍ය ඥානෙ තියෙන මොහොතේදී කෘතඥාන සකස් වෙන්නේ නැහැ. ඔව්. මොකද ඒකේ ඒක ඇත්තට සවිතක්ක සවිචාර නිසා. හැබැයි මේ ඵලයේ කියන එක ඔව් කෘත්‍ය ඥානෙ. දැන් අපි අපි දැන් මෙහෙම හිතමු අපිට ඔය කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැතුව අපිට එහෙම ස්වභාවයක් දැනෙන්න ගත්තොත් ඒක කෘතඥානයක්. ඒක ඥානයක්. ඒක හිත හිතන හිතන සිතුවිලි මොකද සම්බන්ධ වෙන්නේ නැහැ. අම මොකුත් මෙනෙහි කරන්නේ නැතුව නිකන් එහෙනම් අපිට දැනෙනවා මේ කිසිම අගයක් නැහැ කියලා දැනෙනවා. අන්න එතනයි තියෙන්නේ ඵලය. ඵලේ මොහොතේ දැන් ක්‍රියාව තියෙන මොහොතේ ඵලේ නැහැ. එහෙමයි. මොකද මේ මොහොතේ අපි අපි ඉන්නේ වීරයක් තුලයි. එතන තියෙන උපාදාන ස්වභාවයම ඒක අපිට පෙන්නලා දෙන්න ඕනේ නිසා දැන් අපිට පුළුවන් නිහඬව ඉන්න. ඔබතුමිය දියුණුවයි ඔබතුමිය හොඳයි කියන්න පුළුවන්. නමුත් එහෙම ගොඩාක් අය කියනවා. අපි දකිනවා. ඒකෙන් ගොඩාක් අය රැවටිලා විකෘති වෙනවා. ලොකු හාමුදුරුවෝ එහෙම භාවනා මධ්‍යස්ථාන වල දෙනවා සහතික එහෙම ලියලා මේ සෝවාන් කියලා. නමුත් ඒ අය නිින්දට ගිහිලා එළියේදී මරා ගත්තාම අර භාවනා මධ්‍යස්ථානයේට ලොකු අපකීර්තියක් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලාට එහෙම කරන්න බැරි කමක් එතකොට එතන තියෙනවා. එහෙම සර්ටිෆිකට් එකක් දෙන්න බෑ. ඒකට හේතුව තමයි තමන්ගේ ස්වාධීන සාන්දිටික දෙයක් කොහොමද තව කෙනෙක් සර්ටිෆිකට් දෙන්නේ. ඒක කරන්න බෑ. බුදුන් වහන්සේ එන දෙව්දත්ත සර්ටිෆිකට් එකක් දෙනවනේ. දෙව්දත්ත සර්ටිෆිකේට් දෙන්න බෑ. ඒකට හේතුව තමයි ඒක කෙනා කෙනා තමයි සාන්දිටික. දැන් මේක සාන්දිටික ධර්මයක් වෙනකොට අපිට බෑනේ ඒකෙන් පිට කතා කරන්න. ඔව් ඒක තමයි. දැන් අපිට දැන් අපිට පෙන්වන්න පුළුවන් පහත් එක. මග. මට මග පෙන්වන්න පුළුවන්. එතකොට මේ පෙන්නන මග නිවැරදිද කියලා ඔබතුමියටත් වැටහෙනවා. ඔබතුමිය බුද්ධිමත් ඔබතුමිය ධර්මාබෝධය හුඟක් තියෙන කෙනෙක්. ඒතකොට ඇත්තටම ඔබතුමියට වැටහෙනවා ඇත්තටම මේ මේ කියන එක හරි කියලා. ඒ කියන්නේ කෘත්‍ය කියන්නේ සවිතක්කයි සවිචාරයි නම් එතන කොහොමද එතන කොහොමද කෘත්‍ය කියලා උපාදාන ස්වභාවයක් නේද තියෙන්නේ කියලා සාමාන්‍ය මේ ඒ කියන්නේ ධර්මාභෝධය තුලත් වැටහෙනවා. හැබැයි ඒක ඒ පණිවිඩයේ කීම තමයි කල්යාණ මිත්‍රයාගේ යුතුයකම. එහෙම. එතකොට ඔබතුමීට පුළුවන් නැවත වරක් ඔතන හොඳින් අධ්‍යාත්ම අධ්‍යයනය කරන්න. මොකද ඔතන හොඳට පිරිසිදු කරගන්න ඕනි තැනක්නේ. අන්න ඒක අන්න ඒක කරනකොට ඔබ වහන්සේ වැමතු මට මේක පිරිසුදු කරගෙන මට මේක ඉවරයක් කරගත්තොත් මොකද මේ පුංචි දේවල් තමයි ගොඩක් අයට දන්නේ නැත්තේ අර ප්‍රධාන දේවල් අහලා අහලා දන්නවා නමුත් මේවා දැනගන්න ක්‍රමයක් නැහැ මේවා දැනගන්න අත්දැකීම් තියෙනවා Tamanටත් එහෙම අත්දැකීමක් තිබ්බොත් තමයි තව කෙනෙකුට කියන්න පුළුවන් එතකොට දැන් ඇහෙනවද? ඔව් ඒ කියන්නේ Tamanටත් දැන් ඔබතුමියගේ අත්දැකීම් දැන් මේ නිවන් මඟ ඇත්තටම සිතුවිලි වලට කරන්න බෑ. එහෙමයි. ඇත්තටම සිතුවිලි වලින් දකින්නේ දැන් ගොඩාක් පොත් කියවලා සමහර අය හිතනවා නිවන් දකින්න. ඒක වෙන්නේ නැහැ. අපි එයට කිව්වම දකින්නේ නැහින්ද අපි වැඩි කියන්න යන්නේ අපි නිහඬව ඔය වගේ පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ නිහඬ වෙනවා. අපි වැඩි බල කරන්න යන්නේ නැහැ. මොකද අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. පුජ්‍යලිකත්වයක් නැහැ නේ. එතකොට ඒකේ ඇත්තම ඒකේ නාම සුද්ධ කරගෙන ටිකෙන් ටික හරි යා යුතු මාවතක් තමයි මේක. ඒ කියන්නේ ඇත්තටම සිතුවිලි වලට මේක කරන්න බැරි බව තමන්ට දැනෙන්න ඕන. මොකද දැන් මැරෙන මොහොතේ සිතුවිල්ලක් එහෙම වුණොත් පහළ වෙනවනේ අපි බොරු කිව්වට වැඩක් නැහැනේ. නෑනේ. ඒකනේ මෙතන මෙතන තියෙන අවධානම අපේ ජීවිත කතාව. අපිට ඒකට බොරු කරන්න බෑ. මොකද ඊගා මොහොතේ තමන්ගේ මතක කරගන්න ඕනේ. වැටිලා ඒ විනාශකාරී ස්වභාවයට වැටෙනවා නම් අපිට වැදගත් වෙන්නේ කවුරුවත් සතුටු කරන එකවත් කාටවත් එහෙම එහෙම පින එහෙම එහෙම දෙයක් නෙමෙයි අපිට අපිට දැන් මම රහත් කියලා අපිට කියන්න පුළුවන් ඔබතුමිය දන්නවනේ ඇයි අපි කියන්නේ නැත්තේ ඒකෙන් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ගේ ලාභ ප්‍රශංසා අපිට ලාභ ප්‍රශංසා අවශ්‍ය නැහැ ඇත්තටම රහත් වුණා නම් ඉතින් අන්නේ නිහතමානීව ධර්මයටම ගරු කරන්න ඕනේ ඒ ධර්මයට ගරු කරනවා කියන්නේ ධර්මයේ තුල දෙයක් නැහැ. එහෙමයි. අන්න දෙයක් නැත්තම් කෙනෙකුත් නැහැ. එහෙමයි. එහෙනම් එතන හරි නිර්මලයි. එහෙමයි. අන්නේ නිර්මල තැනට අපි යන්න ඕනේ. ඒ කියන්නේ මේ සිතුවිලි නිර්මල නැහැ කොහොමද? සිතුවිලි හරි හරි දුර්ගන්ධයි. සිතුවිලි හැමතිස්සම මට ඒ ටික හොඳට වැටහෙනවා මට හිතුණා මම මම වැරදි ඇති මට මං අවබෝධයෙන් හිතේ මට දැන් සිතිවිලි ඒක මං හොඳට දකිනවා මම ගොඩක් වෙලාවට වෙන්න මෙහෙම වයසත් එක්කලා අසනීපත් එහෙම එනකොට මරබියක් එනවනේ ගොඩක් වෙලාවට අපි කොච්චර කතා කරත් අපි අනුසෝතයේ තුල පුරුදු පුහුණු වුණායනේ දීර්ඝ කාලයක් අපේ සිත වැඩ කරන්නේ පුරුද්දත් එක්ක ඒ සිත දෙයක් නෑ පුරුදුමයි තියෙන්නේ. අපිට හුරු අපිට හුරු වෙලා තියෙන්නේ අපි අර මල ගෙවල් වල ගිහිල්ලා දැක්කලා අපේ සිත අපිට යටින් දෙනවා පණිවිඩේ මේ මැරෙනවා වගේ. අපිට දැන් මරණයක් නෑ කියන එක අපේ ධර්මයේ තුල තියෙන අවබෝධයක්. නමුත් අර සිතුවිලි අපිට වද දෙනවා. සිතුවිලි වලින් එනවා සංඥාවක්. ඒකට හේතුව ඒකට මේක මේ මේ සමීපමය නැති වුණත් මට නිකන් ඒ බොඩිස් මන් දැක්කේ කිසිම ගේතක තියෙන බඩු මුට්ටු වගේ. මට ඒක එහෙම කිසිම කම්පාවක් ඇතිවෙලා නැහැ. මාර්ගයේ තුල ඉන්න අයට ඒ ස්වභාවය තමයි දියුණු ස්වභාවයක් ඒක තියෙනවා. ඒ වුණාට අපිට මෙන්න මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් අපි දැන් අපි ඉක්මනට නිවන් දකින්න යන්නේ. අපි ඉක්මන නැති වෙයි කියලානේ. අපි එතකොට හිස ගිනි ගත්තාසේ කියලා අපි අර වචනේ කියන්නේ මාර්ගයට ආපු නැති අයට. එතකොට මේ එතකොට මාර්ගයේ ඉන්න අය හිත කිසි අස්ථාසේ ගියොත් පාරුව පෙරලෙනවා පාරුව උඩ නැගලා හිස ගිනි ගත්තාසේ යන්න බෑ පාරුවට නැග්ගට පස්සේ හිස ගිනි ගන්නවා නම් ආයි පාරුවෙන් බෑලා ඉන්න එක හොඳයි මොකද පාරුව පෙරලෙනවනේ නැත්තම් පාරුව පෙරලෙනවනේ මේ මාර්ගයට දැන් පාරුව හදාගත්තට පස්සේ ඒ කියන්නේ ධර්මයේ හොඳට සුතමේ ඥානෙ තියෙනවා කියන එක සුතමේ ඥානෙ තියෙන කෙනා හිස ගිනි ගන්නෑ සුතමේ ඥානෙ ඔව් සුතමේ ඥානෙ තියෙනවා කියන්නේ කන්ති පරමන්තපෝ එතකොට යාගේ තියෙන්න ඕනේ පුදුමාකාර සංයමයක් ඉවසීමක් අර හිත දකින්න ඕනකොට කලබල වේගෙ වුණ හිත පේන්නේ නෑනේ එතකොට අන්නේ වෙනි ස්වභාවයක් කන්ති එක භාවනාවක් කන්ති පරමන්තපෝ කියන්නේ භාවමය ස්වરૂපයක් ඒ කියන්නේ කලබල ස්වરૂපය තුළ නෙමෙයි ඒක තමයි අධ්‍යාත්මිකව තියෙන්න ඕනේ විවේකයක් අධ්‍යාත්මික විවේකයක් තියෙනවා අධ්‍යාත්මික විවේකය කියන්නේ බාහිරින් එන සිතුවිලි වලට කම්පණය නොවන හුදකලාවක්. බද්ධේ කරත්ම තියෙන එක. එහෙමයි. බුදුන් වහන්සේට ඇවිල්ලා කියනවා වික්ෂුන් වහන්සේ නම එක දණකදී ස්වාමීනි මේ සේරගෙන්ම ඈත් වෙලා හුදකලා වාසය කරනවා කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙම හුදකලාවක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මහණෙනි මේ ඉදබික්ක වේවිකු මේ ශාසනයේ හුදකලාවේ නෙමෙයි කියනවා. අභ්‍යන්තරයෙන් ඒ තේරම තියෙද්දිත් අභ්‍යන්තරයෙන් උදකලාව ඉන්න වාසය කරන්න කියනවා. ඒ කියන්නේ විවේකයේ විවේකයේ ඇවිල්ලා අධ්‍යාත්මික විවේකයක්. අවංකව වන් කියන කියන ස්වාමීන් වහන්සේ මගේ විවේකයේ හොඳට තියෙනවා. මට හැම මොහොතකම මේ ධර්මයේම තමයි ධර්මයේම තමයි මං හැම තිස්සෙම ඒකමයි මට මෙන්නේ. තියෙන අපිට ඒක පැහැදිලි කරලා තියෙන නිසා අපිට ආය විවේකයක් මනෝ මානසිකවත් මට තියෙනවා. ඒකක් තියෙනවා. ඔබතුමීට තියෙන ගැටලුව තමයි අර අතීත සංඥා වද දෙනවා. ඒක තමයි මොක එකට කරන්න ඕන මොකද අපි දන්නවා ඒක වයසත් එක්ක තියෙනවා වයසක වයසට ගිය ගොඩක් අයට අපිට කියලා තියෙනවා අපි කියන්නේ සිතුවිලි වලට රිංගන්න එපා කියලා. ඒ වගේ ටික ටික දිය වෙන ස්වභාවයක් දැනෙන්නේ ඒවා ඒවට වැඩිය ඉතින් ඒ ඒවා සිතුවිලි බව විතරක් දකින්න. ඒ ඒවා සිතුවිලි සිතුවිලි සිතුවිලි කියලා 100ක් පවතිනවා. එතකොට ඒවට කම්පණය වෙන්නේ නැති ස්වභාවයකද ඒවා ඒවා ඇති වෙලා යනවා. ඒවට කම්පණය වෙන්නේ එතකොට තමන් ඒවට අයිති නැහැ. ඒවට තමන් අයිති නැති කරගන්න. ඒව තමන්ගේව වෙන්නේ තමන් ඒවත් එක්කලා ගලප ගන්න කියොත්. දැන් අපි මැනලා බලන්න කියොත් තමයි වෙන්නේ. අපිට ගොඩක් රට ඉබේම අපි අපේ පුරුදු නිසා අපේ පුරුදු වෙලා තියෙන සිතක්කාමයේ සිත ඔස්සේ දුවන්න. ඒක නිසා නිතරම දුවන්න බලනවා මේ හිත. අන්න එතනින් දුවන්නේ නැතුව ඉන්න තමයි අපිට දැන් සිහිය එළඹ ගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට එතන තමයි යුද්ධය ඔබතුමියට තියෙන්නේ. ඔබතුමියට අභ්‍යන්තර එතන යම්කිසි ප්‍රමාණයක් ඔබතුමිය ඒකෙන් මිදෙන ප්‍රමාණයට තමයි දිනු වෙන්නේ. වැටහෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒත් එක්කම තමයි ඔබතුමිය ඔබතුමිය පොඩ විවේකීව ධර්ම කාරණා මෙනෙහි කරන්නේ නැතුව තම පොඩ විවේකීව ඉන්න. එතකොට අර මනසට තියෙන ආතතිමේ ස්වභාවය ලිහිල් වෙන්න ඕනේ. මනස හරි හරි සියුම් වෙන්න ඕනේ, සියුමැලි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආතතිමේ ස්වභාවයක් තියෙනවනේ මේ ධර්මයේ මෙනෙහි කරන හැම මොහොතෙදිත් ඒක තියෙනවා. ඔය අපි වීරිය කියලා කියන වචනේ ඒ ඒ වචනේ තත්හැරෙන්න ඕනේ. ওই වීරිය තුල නෙමෙයි පස්සද්ධිය තුලයි නිවන් මාර්ගය තියෙන්නේ. ඒවයි. එතකොට පස්සද්ධියද දැන් ආනන්ද හාමුදුරුවෝ වීරිය අරගෙන ඉන්න මොහොතේ rahat වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ සම්භාවනා කරාට එතනින් නෙමෙයිනේ ආනන්ද හාමුදුරුවන්ට එතනින් rahat භාවයක් කොච්චර වීරයක එළි වෙනකම් කරත් හම්බ වෙන්නේ නැහැ බෑ. ආනන්ද හාමුදුරුවෝ ඒ අලු දැන් මේ මැදියම අලුයම අත්හැරනවානේ. අතර ඒක හම්බ වෙන්නේ නැති බව වැටහිලානේ අත්හරින් මෙච්චර දැන් මෙච්චර වීරිය කරත් හම්බුන්නේ නැහැ කියන්නේ තවත් වීරිය කරත් මෙච්චරයි කියලා ආනන්ද හාමුදුරුවෝ දැන් ඔබතුමිය වගේ අපි ඔක්කොම යුද්ධකනේ ඉන්නේ. එහෙමයි. ඔබතුමියත් එහෙමනේ දැන් ආනන්ද හාමුදුරුවෝ ඒ යුද්ධේ හිටියානේ. ආත්මය දැන් බුදුන්වහන්සේත් ඒ යුද්ධය හිටියන්නේ මානසෙන් දමනේ කියන්නේ මාර යුද්ධයක් කියන්නේ ඕකටනේ. ඒතකොට මේ මාර යුද්ධය අපි කරන්න ඕනේ. අපි මේ ආත්මේ බැරි නම් ආයිමත් අපි දැන් ඔබතුමියත් අපි හිතන්නේ නැහැ දුක තේකට යන්න හේතු තේ කියලා හැමතිස්සෙම හිත සත්‍ය ධර්මයට එනවා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔබතුමිය කොතනක වුණත් බය වෙන්න හේතුවක් නැහැ. එහෙම බීතියක්ම කම්පාවකට හේතු නැහැ. සංඥා සුකුම ස්වභාවයටම තමන් නිවැරදි සත්‍ය ධර්මයට හිත පිහිටව ගන්න ඕනේ. අකුණු කොට ලවුස්සන් යන්න එපා. ඒවා අර අර අඟුලිමාල මේ මිනිමරුවා වගේ තමයි ඒව වැඩක් නැහැ. අඟුලිමාල ඒ ශනේට මේ ශනේට දකින්නකොටම ඒක එතනින් ඒක මානසිකාරයෙන්ම ඒක පුළුවන් විසඳ ගන්න. ඒක ඒක පුළුවන්. ඒක ඇත්තට ලොකු වෙන්නේ නැහැ. පරණ කුණු කොටවල් එනවා. ඒවා ඒ ෂණේ කියලා දකින්න. මේ මේ ෂණේ. මේ ෂණේ ප්‍රකාශ ස්වාමීන් වහන්සේ වහන්සේ කියපු විදිහට ධර්මයෙන් මිදලා ඔව් මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා මේ අර අලුයම ආනන්ද හඳුරු අර වෙහෙස නිසානේ ඇත්තටම සතපෙන්න යන්නේ. නැත සතපෙන්න මේ මොහොතේ අවස්ථාව එතන සතපෙන්න අරමුණු කරව බව ධර්මයේ සඳහන් වෙනකොට අපිට වැටහෙනවා. ආනන්ද හඳුරු වෙහෙස නිසා ඒ ඒ වීරිය අත්හැරලා සැතපෙන්න හැදුවා. ඒ කියන්නේ රහත් භාවයට එන අරමුණ තිබුණානේ. එතනුත් අත්හැරලා. ඒකත් අත්හැරලා අන්තිමටම කොහොමද කරන්න දෙයක් නැහැ නේ. අත්හැරලා සැතපෙන්න ගියා. දැන් වෙහෙසයිනේ දැන් එළි වෙලා. දැන් අලුයම සැතපෙන්න හැදුවා. එතකොට අත්හැරපු ගමන් සැතපෙන්නත් කලින් අර ඉරියව්වකින් උත්තරව රහත් භාවයටපත් වුණා කියන එක ඇත්තටම විශාල කාරණාවක් ඒ ධර්මයේ තියෙනවා. ඔව් ඒක හැමෝටම වැදගත්. ඒක අපි ගොඩාක් ඉස්මතු කරනවා. විශේෂයෙන්ම මේ ගොඩක් ධර්ම අවබෝධයේ තියෙන අය ප්‍රායෝගිකව පුහුණු වෙන අයට ඒ හැමතිස්සෙම දවසේ යම්කිසි මොහොතක් තියාගන්න මේ මේ විවේකීව ඉන්න කියලා. මොකද විවේක නිස්සිත විරාග නිස්සිත ඔස්සග්ග පරිණාම කියන එක දිගටම තියෙනවා. විවේකත ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව අර සමාධිත ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අරහත් සමාධිය බවට පත් වෙන්නේ. ඒතර විවේක සුකුම වෙන්නේ සංඥාව සුකුම වෙන්නේ විවේකෙ තුලයි. වැටහුණානේ. ඒක නිසා තමයි අපි මේ ප්‍රතිපදාවේ පුහුණු වෙන අයට විශේෂයෙන්ම විශේෂයෙන්ම කියන කාලසටහනකට එකම දේ කරන්න එපා කියලා. දැන් දැන් මේ බණහන එකමත් කරන්න එපා. ඒකත් වෙලාවක් යම් කිසි ත්‍රිමා කරගන්න. ඒ වගේම අපි කියනවා හිත බලනවා එකත් එහෙම දිගටම කරන්න යන්න එපා. උපාදාන උපාදාන වෙනවා ආතතිමේ ස්වභාවයක් වෙනවා. ඒක ඒක නෙමෙයි එතකොට නිවන් මාර්ග වෙන්නේ. ඒක නිසා ඒක නීවරණයක් වෙනවා. එහෙම වුණාම ඒක නිසා ඒකත් යම්කිසි වෙලාවකට තියාගන්න කියනවා. ඊට පස්සේ කිසිම දෙයක් නැතිවත් අපි කියනවා එහෙම තියාගන්න කියලා. ඒ කියන්නේ කිසිම මේ කියන්නේ ධර්මයේ මෙනෙහි කිරීමක් කියන එකක් අමුතුවෙන් හිතලා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දියුණුව තුළ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනකොට සිතට සිහිය තියෙනවා. ඒක නැති වෙන්නේ නමුත් අර සහැල්ලු සහැල්ලුවෙන් අර අමුතුවෙම හිතන්න යන්නේ මොකද? අමුතුවෙම මේ කියන්නේ බලය අමුතුවෙම ආයාසයක් ගන්නෙ නැහැ. බොහොම විවේකව ඒ මොහොතේ සමහර ලාට හාන්සි වෙලා සමහරට ඔය පොඩ්ඩක් වැඩ කටයුතු ඉවරලා තේ එකක් එම බොහොම සහැල්ලුවෙන් සමහර ලාට ඔන්න ඔය වගේ බොහොම විවේක ස්වභාවයක්. ඒක සමහරට ඔය දාඩිය දාගෙන එහෙම විවේකයෙන් ඉන්න බෑනේ. එතකොට චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් ඒ දැන් ඔය දවල් වෙලා ගොඩක් අය සමහර අය නානවා. ඒතර නාලා එහෙම ඉවර වුණාම පොඩි කායට පුදුමාකාර සිසිලසක් දැනෙනවා. ඒ කාය සිසිලස සමගම අපිට දැනෙනවා මේ චිත්ත ප්‍රාසාදයට හේතු වෙනවා කියලා. අපි අත්දැකීම් එක්කලා ඒ කියන්නේ ඒ වචන ටික ඉතින් අනිත් අයටත් අපි අපි දැනෙනවා එහෙම වෙන්න ඕනි කිය. අපි දාකිනවා ඒත් එක්ක මේ මේ ආකාරයට බොහොම බොහෝම අවබෝධයෙන් යන ගමන තුළ ලොකු දියුණුවක් වෙනවා කියන. මොකද කලබල වෙන අපිට ඒ දියුණුව ගන්න බෑ. ඒක හිතලා ගන්න බෑ. සංසාරේ මම ගොඩාක් ඇත්තටම කියනවා නම් මම හිතනවා වැඩි දැනෙන්නේ හිතනවා නෙමෙයි ඇත්තටම ඒක වැරදි වචනයක්. අර වීරිය වැඩි කියලා අපිට දැනෙන්නේ. වීරිය අඩු කරන්නේ. ඔබ ධර්මයේ කියනවා ගොඩක් තැන්වල ওই වීරිය සමබර වෙන්න ඕනි කියන එක. සමතේ විපස්සනා ඔය වීරිය කරන ඒ ඔක්කොම සමබර සමබර වෙන්න ඕනි. එක්කම එක සමබරතාවයකින් යන්න ඕනි ගමනක් කියන එක. අපි දැක්ක ගොඩක් තැනකට තියෙනවා. ඔය ඔය කියනවා එක තැනක දුරෝපේති බදාලතා ඒ ඕක කිව්වට ගොඩක් අය දන්නේ මහප්පල. ඒ කියන්නේ මේ <laughs> දැන් ඔය කියන ඒවා මේ දුනුවායේක ඈත ඉන්න පබේකට විදින එක. ඒ වගේම දුනුවායේක මැටි පබේකට විදින එක. ඔය වගේ මේ මේ මේ මේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ ඉන්න තමන්ගේ මේ හොඳ මේ මේක විශාල යුද්ධයක් මේක ඇත්තටම තමන්ගේ ඒ කියන්නේ මේ සිතුවිලි එනේවා දැකලා ඒ ඒක ඒක මේ ඒක ලොකු එහෙම කරන් අපිට ඒක එක විදියක් කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට අපිට සමහර වෙලාවට දැන් ඔය මැටි ෆිල්ම් එකට විදින එතන තද හීපාරක් ගහ විදින ඕන එකක්නේ. ඒතර ඈත විදිනකොට ඒක ඈතට දුන්නාද ඇදලා විදින එකක්. ඔය එන අරමුණු තමයි ඔය කියන්නේ. ඔය කියන්නේ සමහර සමහර අරමුණු දැන් එතන ඒ මට්ටම තියෙන මුල් අවස්ථාවේ දැන් ඔබතුමීනේ නම් එතන නෙමෙයි. ඔබතුමිය පොඩ්ඩක් එච්චර දැන් ගොරෝසු සමහර වෙලාවට යා සිතුවිලි එනවා ඇති නේද අරමුණු පරණ ඒවා එනවද එහෙම? ගොඩක් දරුණු ඒවා. නෑ නෑ පරණ මට හිතන්නේවත් නැති ඒවා තමයි මේ පරණ ඒවා එන්නේම නෑ. හ්ම් හ්ම්. එහෙමනම් එතන අර ඔබ වහන්සේ කිව්වා වගේ අර නිසලවටිකක් හිටියොත් මේ පරණේව එනවත් දන්නේ මට පරණේව එන්නේ මම ධර්මයේම මේ නිසලව ඉන්නකොට ඒ පරණේව එන එක නිකන් අර ඒක පොඩ්ඩක් පුරුදු කරන්න මේ නිකන් මේ දැන් සිතක් ඇති වෙලා නැති වෙනවා විතරක් එකක්. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ එතන සිතවිලි රින්ගන්නේ පද වයසින් වැඩි වෙන අයට තමයි ඒක අපි කියන්නේ. ඒ කියන්නේ ඒ අයට කොහොමත් එනවා අර හුරුව නිසා සිතවිලි ගලන ඒ ස්වභාවයට එනවා. ඒක ටික ටික අඩු වෙනවා. දිගටම එහෙම එන්නේ නැහැ. හැබැයි ඒ අඩු වෙන්නේ මේ අර Taman ඒවට රින් ගන්න නැතුව හිටියොත් තමයි. හැබැයි ඉතින්ම සිත පස්සේ දුවන්න ගත්තොත් ඒ ඒතර ධර්ම මාර්ගේ නෑනේ. නෑ ඊට පස්සේ විහිීමක් නෑ. ඒතර පොඩ්ඩක් සිහියෙන් කටයුතු කරන්න ඕනේ තැනක්. ඊට පස්සේ දීයක් නෑ මං උදේට මට මට ප්‍රශ්නයක් මට පොඩක් ධර්මයේ වැටහිලා කියලා නුවණ නුවණයි මේක ඔව් දැන් පුතුව කියන එක එළිය තිබ්බට නුවණනේ පුතුවක් නැත්තේ නුවණක් මේක ඔව් දැන් මෙතන මෙන්න මෙහෙම ඒක නුවණනේ ඔව් මෙන්න මෙන්න ඔව් නුවණනේ පොත කියන එක අපිට හම්බෙන්නේ නෑ නෙලින් හම්බෙන්නෙත් නෑ ඇතුලෙන් හම්බෙන්නෙත් නෑනේ එහෙමනේ ඒ වගේ ඔව් ඔක්කොම නුවණ නුවණටනේ සුපාරිනාස් මේ සේරම ඇටෙන්නේ ඔන්න මේ මනසේ තියෙන දැන් නුවණ කියන්නේ අපි ඔතන කියන්නේ ඔතන හර සවිතක්ක සවිචාර ස්වභාවයේ මෙනෙහි කරන එකනේ නුවණ කියන්නේ. මෙතන බොහොම මේ මේක මේක මේ අතුරු යන මට අර අර සුත්ත විතරක් මට ගත්තොත් ඇති. අර සිත්ති ඉවලට මම රින්ගන්නේ නැහැ අත්තටම අවංකව මම කියන්නේ. ඒක කෙනෙකුට පේනවා. දර්ශනය වෙනවා ඒක මට හොඳට මේ නිරෝධයක් මට දකින්න එහෙම මට හැකියාව තියෙනවා මම දැන් කාලයක් තිස්සේ මේක 18 තමයි මට ඉස්සෙල්ලාම මේ පොයේ දවසක මේ දේ සිද්ධ වුණේ තායින්දලා මම මාර්ගයේ වඩලා වඩලා වඩලා දැන් බොහෝ දුර මම ඇවිල්ලා කියලා හිතාගෙන ඉන්නේ මට මේ හීනේ තමයි ප්‍රශ්නේ ඒ හීනේ ටික ටික දිය වෙන්නේ ඒක දිය වෙන්නේ ඒ කියන්නේ මේ හැම දෙයක්ම එක්තරා මට්ටමකට ඒ කියන්නේ අර අපි දැන් සාමාන්‍යයෙන් වතුර භාජනයක වතුර තියෙනවානේ අපි කෙලස් කියලා පෙන්නන මේ වතුර භාජනේ එතකොට ඒක යට හිල දැන් අපි හිලකින් වතුර අයින් කරනවා වගේනේ කෙලස් ටික ටික දිය කරලා යන එක මේ සත්‍ය දකින්නට හැබැයි අර වතුර භාජනේ මට්ටම එකපාර දැන් පල්ලෙහාට ඔක්කොම මුළු වතුර භාජනයේම මට්ටම අඩු වෙවි කියන එන්නේ අන්න ඒ වගේ හීනෙත් එන්නේ අඩු වෙවි ආත්ම සංඥාත් අඩු වෙවි අර රාගදේශ මොහොතුණි වෙන්නේ එකම එකම මට්ටමකට අඩු වෙවි එන්නේ සේරම ඒ කියන්නේ ඔක්කොම එක සමානුපාත වෙන්නේ ඒ කියන්නේ රාගදේශ මොහොතියෙදී හීන නවතින්නේත් නැහැ රාග කියන ඒවා නම් කිසිම දෙයකට දැන් රාගදේශ මොහ කියන්නේ මේ අර ලෞකිකයේ තුල කතා කරන අර ගොරෝසු තැනින් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ නිකන් අර අතුලේ එන කම්පන චංචන ස්වභාවයකින් එනවා. මේ ඇලෙන ස්වභාවයක් එනවා. ඒ කියන්නේ මේ මේ දැන් මේ ওই පුංචි දේ දැන් ওই පුංචි දේ කිව්වනේ. දැන් මෙතන සිතන එතන එතකොට මේක අපිට මෙනෙහි වුනේ නැත්තම් පොඩි දේශ ස්වභාවයක් එනවා එතන ගැටෙන ස්වභාවයක් එනවා දැන් උතන හරියට ඔදේ විසඳුන් නැතිව දැනෙනකොට පොඩ්ඩක් එතන තියෙනවානේ ගැටෙන ස්වභාවයක් තියෙනවානේ හරියට මේ ධර්ම කාරණාව එතන පිරිසිදු වුණොත් එතන ඒ ගැටෙන ස්වභාවය නැතුව ඇලෙන ස්වභාවයක් එනවා හැබැයි ਉਹ මුකුත්ම නැතුව යන ස්වභාවයක් තමයි මේ රාග දේශම තුනී වෙන ස්වභාවය තුළ ඒ වැටුණා වැටුණා ඇලෙන ගැටෙන ස්වභාවය දකිනවා. අන්නේ කම්පන සංකේතය තමයි අන්තිමටම එතන ඉන්නේ. ඇලෙන ගැටෙන එක මේ මාර්ගය තුළ යන අය අන්තිමටම ඉන්නේ ඔන්න ඔතන. කම්පන චංචන කියන්නේ එතන. ඒ කියන්නේ කාටවත් කියා ගන්න බෑ. බාහිරට පේන තරම් ගැටුමකුත් නෑ. බාහිරට පේන තරම් ඇලමුකුත් නෑ. නමුත් තමන්ටම දැනෙනවා අභ්‍යන්තරයෙන් මේ මෙතන තාම පොඩ්ඩක් හරි තියෙනවා කියලා. අන්න ඒ දැනෙන එකක් මට මට දැනෙන එකම දේ මට මේ මේ අලනින්දේ හීන පේනක ඇරෙන්න මට වෙන කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මට ඒක තමයි මම මේ ඔබහන්සේට කතා කරලා ඇහුවේ. මං අහලා තියෙනවා මේ රහතන් වහන්සේලාට හීන පේන්නේ නැහැ කියලා. ඔය එතනට ඇන්නේ තුනමනේ. එතකන් තියෙනවා. එතකයි අන්තං හරියනවා. ඒ රහත් භාවයෙන් පස්සේනේ ඒ කියන්නේ ඒ රහත් භාවයෙන් පස්සේ හීන හීන නොපෙනෙන එකයි රහත් භාවයේ වෙනකම්ම හේනේ අන්තං හරි ඒ දැන් සබා මොකද අර සංඛාරය අන්තං හරි බල ගැන්විලා තියෙනවා. චුට්ටක් හරි අර ආගදේශම ස්වභාවයෙන් කම්පන ස්වභාවය තමයි ඊනව හීන බවටපත් වෙන්නේ. දැන් මේ මේ අපි මෙහෙම හිටියට අපේ මේ අර ගිනි වලල්ල කැරකෙනවා. ඔව්. ඒ කියන්නේ වේගවත් මේ ෂණ ඇති වෙවි නැති වෙනවා. ඒවා ඒ වේගය තුල දැන් අපි අපි අපි මේ කතා කරන්නේ හරියට දැන් මේ වේගය තුළ ඒ ඒ ඈනසන ස්වභාවය බලනකොට තියෙන පෙර සංඥාත් එක්කම. ඒව තමයි නැවතින්නේ රූප කල්ප. මේකත් අහලා තියෙනවා ගිනිවලල්ලේ කතාව අහලා තියෙනවා. එතකොට මට හිතෙනවා මේකක් තින්සල් දැන් නැහැ නේද කියලා මම නුවණින් බලනකොට සීනුවන මට හොඳට හිත තේරෙනවා. ඔව් ගිනිවලල්ල නැහැ කියන්නේ නිලිවලල්ල එකපාර මේ ලයිට් එකක් ඕෆ් කරා වගේ එකපාර ස්විච් එක ඕෆ් වෙන්නේ නැහැ. ටික ටික ටික ටික දිය වෙනවා. මේක ආශ්‍රව කෙලෙස් ෂය වෙනවනේ. ෂය වෙනවා කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති කියලා මේක ෂය වෙන මාර්ගයක් නේ, වැය වෙන ධර්මයක් නේ. ඒක නැතුව එහෙම ලයිට් එකක් ඔෆ් කරා වගේ වෙන්නේ ඒ කියන්නේ රහත් භාවයක් වුණත් එහෙම ඒ ආනන්ද හැමදෙරුවත් එහෙම තමයි. ඒ කියන්නේ ටික ටික ටික ටික ටික ටික තමයි දිය වෙවි යන්නේ. ආසවත්තා ඥානේ ආස ගුරු වීමේ නුවණ මං හිතාලේ මේ ඒ කියන්නේ තමන්ගේ මේ කම්පන ස්වභාවය තමයි බිය වීගෙන යන කරන ඥානෙ තමයි ආසවත්තා ඥානෙ. ඒක ඒක මට මට හිතුණා ආසවත්තා ඥාන මට මොකද එහෙම මේ ඒක ඔබතුමේ තියෙනවා දැන් ඔය වෙනකොට ඔය මට්ටමට එනකොට Tamanට ටික ටික ෂෙයා වෙන බව දැනෙනවා කියන්නේ ඒක තමයි ඥාන වෙන එකක් නෙමෙයි. ඒවයි මේ ධර්මත්‍රික හොඳට දැනෙනවා ගමන යන්නේ ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා කියන්නේ මේ සිතකන් කලින් සිතුවිලි එන එක තමයි ওই හීන පේන එකේ තියෙන්නේ. සුබ්බේනවාසාරට ඒක පේන එක සුබ්බේනවාසාර ඥානය කියන්නේ Tamante ඥානෙ තියෙනවා ඒ ඒ කියන්නේ තාම පොඩ්ඩක් තියෙන බව දැනෙන එක. ඒ වගේම තමයි මේ මෙතන ඒ තුනම එකට යනවා. දැන් දැන් ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ දැන් මේ කම්පන චංචල ස්වභාවය ආශ්‍රව දුර වෙන බව දැන ගැනීමනේ දැන ගැනීම නෙමෙයි දැනෙනවා ඒකක්වත් දැන් වචන වලින් පවා අපි පිරිසිදු හරි ස්වාමීන් වහන්සේ දැනීමනේ නුවණ නේද කොටින්ම ආ මේ නුවණ නෙමෙයි මේ එකතන කරලා නුවණ ගන්න එපා ඒකට හේතුව ඒක ඇවිල්ලා සිතුවිලි වල තියෙන මෙතන දැන ඥානය නුවණ කිව්වොත් අපි ඒක කරන එකක් ඒ කියන්නේ අපි නුවණ පහදවනවනේ නුවණ වැඩිව වඩනවනේ නුවණ කරන එක. ඔව් මෙතන තියෙන ඒක ප්‍රඥාව. ප්‍රඥාව වුණාට දැනෙන්නේ ඥානෙ. ප්‍රඥාව නුවණට තියෙන. මේ වචන වල රුක්මනස්කන්ධ නැත්නම් වචන වෙනම ඕක යන්න ඕනේ නැහැ. එක වචනයක් කියන්න තිබ්බනේ. මේවා එක එක එකක් වෙනස්. දැන් මේ ඥානෙ කියන එක වෙලා මේ කරන්න නම් බෑ කාටවත්. ඒක බලන්නත් ඒක දැනෙන්නම ඕනේ. ඥානෙ තමයි මං හිතන්නේ මට පෙර සංඝාවෙන් දැති මේ ස්වාමීන් වහන්සේ කියනවා මෙතන ඥානය කියන්නේ දැන් ආශ්‍රක්‍ය ඥානය කියන්නේ දැනෙන දැනීමට විතරයි. ඒ කියන්නේ දැන් කලින් තරම් කම්පණය වෙන්නේ කියලා දැනෙන එක. ඒ දැනෙන තමයි ඥානෙ එච්චරයි. වෙන දෙයක් නැහැ. එහෙමයි. එතන තමයි ආස්වාක්‍ය ඥානෙ තමයි Tamanට නොදැනෙන තැනේදී Tamanට දැනන දැන් දිය වේගෙන ගිහිලා අන්තිම ටික කියලා දැනෙනවා කාටවත් කියා ගන්න බෑ මේ යන්නේ චුට්ටයි තව තියෙන්නේ කියලා දැනෙනවා. එතකොට ඒකත් තව තියෙන බවත් දැනෙනවා. එතකොට එතනම දැනෙනවා දැනන්නේ නැති ස්වභාවය එනකොටම දැනෙනවා. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. අර ඔක්කොම ඒ කියන්නේ අර සිතුවේදී ඒවට රින් ගන්න නැතුව බොහොම සැහැල්ලු මනසක කටයුතු සිද්ධ වෙනවා. එතකොට තමයි අතන හොඳට දියුණු වෙ කියන යන්නේ. ඒ කම්පන චංචල ස්වභාවය දිය වෙ කියන යන්නේ එතකොට. අපිට දක්ෂතාවයක් තියෙනවනේ දැන් දරු සංඥා ඒවා මේවා දැන් කරින් මහත්යාගේ අරව මේවා ගොඩක් ඔය සංඥා හිටපු ගමන් එනවා මේ මොකද අර ගිනිවලල්ල ගිනිවලල්ල නිවිගෙන ගියාට බෝලේ කැරකෙනවා දැන් මේ පත්තු නොවිත්. ඒ යට යන්තම් හුලං පාරක් වැදුනොත් පත්තු වෙනවා. මහත්තයා මිය ගියාට මට යා ඉන්නකම් සෑහෙන මේ වෙහෙසුණා. අනේ වෙහෙසුණා කියලා දැනෙන එක ඒ තමයි ඒ කියන්නේ එතන තමයි තියෙන්නේ ඒක. දැන් යා වෙහෙසුණා කියලා හැපි වෙන්නේ. ඉතින් ඒක කේන්න ඕන දෙයක් නේ. කොහොමද හුත ඒවා ඒවා මිදිලා අන්තිමට මේ නැති වුණා කියන එකක් මට ආවෙ නෑ එහෙම එකක් නෑ නෑ අපිට තේරෙන දැන් මේ මාර්ගයේ ඉන්න අය කම්පනයක් අනිත්තර පු탁ජන භූමියට එහෙම එහෙම කියන්න බෑ ඒ අයගේ තියෙන අයත් එක බලව ලොකු දියුණුවක් තියෙනවා පොඩ්ඩක්වත් මට නෑ මට යාව බලන්නවත් ළඟට යන්න නමුත් අපිට ඒව ගැන හිතලා සතුටු වෙන්න බෑ මොකද අපිට වැදගත් වෙන්නේ මේ මොහොතේ තියෙන ඒ පොඩ්ඩ හරි කම්පන ගැන මෙනෙහික ඒ ගැන තේ සීහිය පවත්වමින් එතනින් අපි කොහොමද ටික ටික එක ෂෙයා වෙන පැත්තට කටයුතු කරන්න කියන එක බලනවා මිසක් දැන් අර දැන් අර ඒවත් අපිට උදම්මනන්න බෑ මෙතන උදම්මනවා කියන්නේ නෑ නෑ උදම්මනීමක් නෑ ස්වාමීන් වහන්සේ කම්පණය ගැන කතා කරන මෙතන මෙහෙම දෙයක් තියෙනවා මෙතන සබාධමයට එකතු වීමක්ම තමයි තියෙන්නේ සබාධම කියලා දෙයක්වත් නෑ අපි හැමතිස්සම ওই ගහද්දියා බලන් ඉන්නකොට ඒ කියන්නේ විවේකීව ඉන්නකොට අපි සබාධමයට ලං වෙන්න බලනවා මෙතන කෙනෙක් නැති ස්වභාවයක් මට හොඳට වැටහිලා තියෙනවා මේ අද්දෙකට අද්දෙක හිත ගහේ යතුයි අපේ අත් දෙකේ වෙනසක් නැහැ. ඔව් අර ඒ වගේ මෙනෙහි කිරේ ඒවා හොඳයි. ඒවා හොඳයි. මේ අවසාන කොටසේදී ඒව ඒ යන්නේ ගලපා ගැනීම පිරිසිදු වෙන හේතු වෙනවා. හරිම ස්වභාවිකම ස්වභාවයක් නේ ඒගොල්ලෝ විශ්වාසය කරනවා ඒගොල්ලෝ. හැබැයි ඔය මේ විඥාන මායාව හරි හරි භයානකයි. ඒ කියන්නේ ඕවත් දෙනවා ඊට පස්සේ ඒවත් අපිට අර ඇල්මක් ඇති කරන්න දෙනවා. ඒක හරි බොහොම බොහොම පරිස්සමින් ඉන්න ඕනේ ගමනක් ඔය ආර ගමන. ඒක නිකන් මේ ආසියක් දසවත් අපෙත් වෙනසක් නැහැ. ඔව් ඒක තමයි මේක මේක හරි බොරුවක්. අපි මේ අපිට සිතිවිලි නිසානේ ඇත්තටම මේ මේ දැන් ඔබට කතා කරන එක හොඳයි. දැන් ඒ වුණාට මෙතන මේ මාර්ගය අපිට අපිට අභ්‍යන්තරයෙන් එළියට ඇහෙන කාටවත් කියන්න කතා කරන්න දෙයක් නැහැ. අභ්‍යන්තරයෙන් තියෙනවා මේ ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් තියෙන. ඒ කියන්නේ අපි මිහඬ ස්වභාවයක් ඇතුලේ අපි කැමැත්තෙන්ම ඉන්නවා බොහොම දියුණුවක. එහෙමයි. ඒ කියන්නේ මෙතන සිතුවිලි වල නැහැ මේ කතාව. දැන් අපි කිව්වොත් බ්‍රහ්ම කියන කතාව බැලුවොත් ඒක තියෙන්නේ දැන් විතක්ක ਵਿਚාර වලින් තොරවනේ. දැන් ඔය විතක්ක ਵਿਚාරනේ අපිට ඔය ගේන්නේ මේ මේ හැමදේම ඔය පිරීම ගේන්නේ. ඒකට විතක්ක ਵਿਚාර සංසිඳන ස්වභාවයනේ අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ සංසිඳනා කියන්නේ අර තදාංගයටපත් කිරීමක් නෙමෙයි. ඒ ඒ ලෞකික භූමියේ සමාධිය නෙමෙයි. මෙතන තියෙනවා හැම දෙයක්ම අවබෝධය තුළ ඒ සංසිඳන ස්වභාවයකට තමයි යන්නේ. ටික ටික ටික කම්පණය නොවන ස්වභාවයට යන්නේ. හැබැයි ඒක අවබෝධයෙන් සත්‍යම දැකලා යන පැත්තක්. ඒක නිසා තමයි පිළිහිමක් නැත්තේ ලෝකෝත්තර සමාධිය වල. ලෞකික සමාධිය වලත් තියෙනවා විතක් විතර සංසේදනයක ඒකේ වුණාට යටපත් කරගෙන ඉන්නේ නාරමුණු මෙතන කිසිම වෙලාවක යටපත් කරන්න දඟලන්නේ මෙතනදි වෙන්නේ ඒ ඒ ඒ එන හැම දෙයක්ම අවබෝධයෙන් දකිනවා සිතුවිල්ලක් වුණත් ඒක සිතුවිල්ලක් බවට තමයි සිහියක් තියෙනවා ඒකට කලබල වෙන්නේ නැහැ ක්‍රියාවක් නේ ස්වාමීන් වහන්සේ මේක කොහොම ක්‍රියාවක් නේ ඔව් ඒක තමයි එතන නෑනේ කිසිම කොහටවත් සම්බන්ධයක් ක්‍රියාවක් මේක. ඔව්. අනිත් එක ඔබතුමිය මේ පොඩ්ඩක් දැන් ඔබතුමියට හුරු නැති ධර්මයනේ ඒ ධර්මය මෙනෙහි කරන්න. අර අපි කියනවා අපි දේශනා කරනවා අනාත්ම ධර්මයක්. මෙතන shabdayai මේ හැඩතලයයි ගැට ගැහෙන එක ස්වභාවික සංසිද්ධියක්. ඒක මේ සබහා දහමේම සිද්ධ වෙන්නේ කෙනෙක් පුජ්‍යමක් නෙමෙයි කියලා. ඒක ගැට ගැහෙන නිසයි දැනුත් අර අපි ශක්ති ස්වභාවයක් විදිහට පෙන්නනවා. ඒ ශක්ති ස්වභාවයක් වගේ නැවතත් අර ඒ ඒ ඒ හේ හැඩතල එනකොට ඒ ශබ්ද එන එක අන්න එවැනි අනාත්ම ධර්මයක් වෙන එක භෞතික පැත්තට. ඒ කියන්නේ අවිඥානික නැති ආත්මීය ස්වභාවයක් නැති දෙයක් දකින්න උත්සාහ කරන්න මේ දැන්ට එන පොඩි පොඩි දේත්. එතකොට මේ කිසිම එන්නේ නැහැ ආත්ම ස්වභාවයක්. එතකොට කිසිම කම්පන ස්වභාවයක් එන්නේ නැහැ. උතෝ ඒතර ඔක්කොම පේන්නේ නිකන් අර ගස් දිහා බලන් ඉන්නවා වගේ එතකොට. මේක શબ્දයක් කියලාමයි දැනෙන්නේ. શબ્දක කොහෙන්ද මේවා කියලා දැනෙන්නේ. එහෙම මෙහෙම පුරුදු කරොත් එහෙම ඒක ඒක අනුසෝතේ සම්පූර්ණයෙන්ම කුඩු වෙලා යනවා. පටිසෝතේටමයි යන්නේ. ආයි හැබැයි ආත්ම සංඥාවක් නම් එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ආයි උප්පත්තියක් නම් කොහොමවත්ම ඇති වෙන්නේ නැහැ. ඇත්තම නියත වශයෙන්ම සුද්ධ වෙලා යනවා මේ අර සුද්ධවාසම තමයි හිමි වෙන්නේ. ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳයි. අපිට කාටවත් කියන්න බෑ. මොකද ඒක ගොඩක් අයට හුරු නෑ. අපි තැන් ඒක අපි කරේ ඒකම. අපි කරන්නේ එතනම තමයි අපි ඉන්නේ. දැන් ගොඩක් අය ධර්මයට පොඩ්ඩක් සාහනසමත් නැවත පොඩ්ඩක් ඒ චුට්ට විතරක් කියන්නේ. ඒ කියන්නේ අපි අර කියනවා මේ ඒක අපි තමයි ඉස්මතු කරේ ගොඩක් අය ඒක ඉස්මතු කරන්නේ නැති එක. ඒ කියන්නේ මේ මෙතන හිතක් කියලා දෙයක් නෑ. මෙතන සබහා දහමක් තියෙනවා. ශක්ති ස්වභාවයක් තමයි මේ ඔය ශබ්ද මේ රූප ඒ කියන්නේ හැඩතල හැඩතල වලට ශබ්ද එකතු වෙන එක ඒක සිතක් කියලා අපි සිතක් නෙමෙයි ශක්ති ස්වභාවයක් කියන්නේ. ඒ කියන්නේ එතන ඒකම තමයි මේ මේ අපේ මේ දිගටම මේ යන්නේ ඒ ගැට ගැහුණු ඒවා ඒවා කවුරු කරපුවා නෙමෙයි. ඒ ස්වභාවිකවම ඒ ඒ શબ્දයි මේ තියෙන. දැන් શબ્දයක් කිව්වම කෙනෙක් එන්නේ නැහැ කොහෙවත්. දෙයක් නැහැ කොහෙවත්. ශබ්දයක් කියලායි දැනෙන්නේ. දැන් හැමදේම ශබ්දයක් වගේ. එතකොට ඔක්කොම ශබ්ද වගේ. ඔන්න ඔතනින් තමයි විශාල දියුණුවක් එනවා. හැමදේම ශබ්දයක් විතරයි කියලා දැනෙන පුරුදු කරාන දැන් මේ මේ හිත පුරුදු වෙලා තියෙනවා දෙයක් කියලා හිතන්න. එතන බිඳ වැටෙනවා. එතකොට එන එකක්වත් ශබ්දයක් විතරක් වෙනවා. එතකොට මේ ශබ්ද ඕන තරම් මේ ප්‍රශ්නයක් නැහැනේ. පුදුමාකාර විදිහට මේ අර සුද්ධ ස්වභාවයක් සුද්ධ වෙලා යනවා විසුද්ධියට එනවා. ඒ කියන්නේ මේ ආත්ම ස්වභාවය විසුද්ධියට යනවා. ආත්මයේ ස්වභාවය තියෙන්නේ අපි මේ දෙයක් වගේ දැනෙන එක. හැබැයි શબ્දයක් කියලා ගත්තාම දෙයක් නැති වෙනවා. ඔව්. උත හරි දියුණු ඒ ඒ කියන මේ ඒ ඒ කමටහනක් ඒ අපි ඒ ඒකින් ඒකටම ගැලපෙන්නේ නැති වෙයි කියලා අපි කියන්නේ. නමුත් ඒක තමයි අපිට නම් දැනෙන්නේ අපිට නම් අපිට මේ මොකද ඒක පොත්වලින් දකින්න බොහොම දුර්ලභ නිසා අපි කියන්නේ නැත්තේ. මොකද පොත් වලින් දැන් ඔක හොයන්න අමාරුයි. ඒක කියනවා ස්වාමීන් වහන්සේ අපි පොත් පොත් පරිහරණයක් නෙමෙයි අපි කියන්නේ ඔබ නමුත් අර අපි ධර්මයේ අහලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. අපි ධර්මයේ ඇහුවේ શબ્දයක් මේක එහෙම කියලා නෙමෙයිනේ. අපි ධර්මයේ ඇහුවේ මේ සිතක් කියලානේ. ඔව්. එහෙනම් සිතක් කියලා දෙයක් නැහැනේ શબ્දයක් න ะ. ඔව්. අන්න ඔතනින් හැම එකම හැම එකම શબ્දයක් කියලා දැනෙනවා. ආයන්න කිව්වත් શબ્දයක්. මම ආයන්න කිව්වත් શબ્දයක්. පොතක් කියවන්න ගියත් එළියට ශබ්දයක් පිට උන්නේ නැතුනට එතන ශබ්ද ගොඩක් තියෙන්නේ. ශබ්ද ටිකක කොහෙද මොකුත් නැහැ. ඕක ඕක මහා දියුණුවක්. හැබැයි ඕක පටිසෝතේ තියෙන්නේ. ඒක ශුන්්‍යත පටිසංයුක්ත දේශනා කියලා කියන්නේත් ඔන්න ඕක නිසා. ඔවැනි දේශනා අඩුයි මේ දැන් දැනට අපි අපි බලලා තියෙනවා ගොඩක් අය තාම එතන නැහැ. ඉතින් ඒකට ඒක ඒක අපිට එහෙම බල අපිට කියන්න බෑනේ මේ මේකට එන්න මෙන්න මෙතනට එන්න මෙතනයි තියෙන්නේ මෙතනින් දිනු වෙනවා කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ධර්මයේ පෙන්නකොට අපි හැමෝටම කියනවා පුංචි දරුවා ප්‍රභාස්වර සිත එතන ආත්ම දෘෂ්ටියකින් දකින්න එපා. එළියෙන් එන්නේ ඇඩතලයක් ශබ්දයෙන් දාන්නේ ශබ්දයේ ගැට ගැහෙන එකයි සිත කියන්නේ කියලා. ඇත්තටම පරයය මේ අපෙන් ඇහුවා භික්ෂුන් වහන්සේ නමක් මේ පරයයේ එහෙම දෙයක් නැහැනේ. මෙතන නාමය හඳුන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණේ කියලා. ඒ නිසා අපි ආමඳුර අපි ඇත්තට මේ භික්ෂුන් වහන්සේලා අපි මුකුත් එහෙම කියන්නේ නමක්වත් කියන්නේ නැහැ. මොකද ඒක ඇත්තට ඒක ඇත්තට වරදක් නෙමෙයි. මොකද ඒක එහෙම තමයි අපි ධර්මයේ කියන්නේ. නාමය හඳුනන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර්ය. ඒතකොට ඒ ඒ ඒක ඒ පැත්තෙන් හොඳට බලාගෙන ගියාම තමයි තේරෙන්නේ නම් කරන දේ බලගැන් වෙනවා කියන ඒක බුදුන් වහන්සේ ඒ පෙන්නලා තියෙන ඒකේ තියෙනවා ඒකේ තියෙන එතන තියෙනවා විශාල සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා. තාම එලිපිට ගොඩක් අය දේශනා කළා නැහැ. ඒ කියන්නේ සංඥාව බල ගැන්වෙන ආකාරය. ඒක නම් කරන දේ අපි නාමයට යටත් වෙනවා. අපි ඒ shabdයට යටත් වෙනවා කියන එක. ඒ shabdේම ඊට පස්සේ අපි වැළඳ ගන්නවා කියන. ඒක දෙයක් බවට පත් කර ගන්නවා කියන. ඔය ඔය ගොඩක් අය එතන නැහැ. ධර්මයේ ටික ඒ ටික හරියට කලපගෙන නැහැ. ඔබ වහන්සේ කිව්වට ඕවා අපිට ඇහෙන්නේ නැහැ වෙනම. ඕ. දැන් ඊ ටික දැන් දැන් ඒ අපේ ඒ කියපු ඒ ඒ භික්ෂුන් වහන්සේට අපි ඒක පැහැදිලි කරපු විදිය මේ ඔබතුමිය ධර්මය ගැන අවබෝධයක් තියනවාද? ඒ කාරණා ගැන අවබෝධයක් තියනවාද? සූත්‍ර ගැන අවබෝධයක් තියනවාද? ඒ අවබෝධය අනුව තමයි අපි කියන එක නැත්තම් ගොඩක් අයට තේරෙන්නේ නැහැ, ගලප ගන්න නැහැ. එතන තේන්නේ අක්කේය සංජිනෝ සත්තා අකේය සම්මි පටිච්චිත අකේය අපරිඥාය යෝකමා යන්ති මච්චුනෝ දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහනේ මේ වගේ ගොඩාක් තියනවා කියන්න මේ ගොඩාක් අය දන්නේ නාමං සබ්බං අනව අනභවී නාමා විහෝන විජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසම ඥාංගු දැන් මේ මේ කියන දේ මෙහෙම කිව්වොත් කාටවත් තේරෙන්නේ නැහැ නාමයට සියල්ල යටත් කර සිටියේ නාමයට වඩා ලොකු දෙයක් නැත. නාමය කියන එකට මුළු දේම මුළු සියල්ලම ධම්මේම යටත් කරගෙන ඇත. මුළු ලෝම සියල්ලම මේ සබ්බේව වසම නාගු සියල්ලම එක නමට shabdයට යටත් කියන එක. මේක මේක මේක අපි අපි ගොඩක් වෙලාට මේක මේ සංඥාව, ශබ්ද සංඥාවක් තියෙන්නේ. සංඥාව කියන වචනේ බුදුන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. අක්ඛේය සංඤිනෝ සත්තා කියලා. සංඥාව සත්‍ය කරගෙන ඉන්නේ කියලා මේ සත්‍යය. සංඥාව කියන්නේ ශබ්ද සංඥා වර්ණ සංඥා කියන එක. ඒක එළියේ තියෙන ශබ්දයක් වර්ණයක් නෙමෙයි මේ සිතට බෑ එළියේ තියෙන. එතන හැමතිස්සෙම ශබ්ද සංඥාවත් එක්කයි යන්නේ කියන එක. එහෙමයි. ගොඩාක් ගැඹුරුයි මේ කියන දෙක මේ තව ගොඩාක් තියෙනවා මේ කරන්නේ. පොඩ්ඩක් නෙමෙයි මේ මේ මේ ධර්මයේ ගොඩක් අය හිතන් ඉතල දන්නවා කියලා. සමහරලාට අපිත් එක්ක හරියට මේ මේවා ගැන බැලුවොත් පුදුමක් හිතේ මේ තරම් අපි මේ shabdය කියන එක කිව්වේද කියන එක අපිට තියෙනවා සාක්ෂි මේ ධර්මයේ තුල බුදුන් වහන්සේ පෙන්ලා තියෙන තැන්. ඇත්තට මේවා එළියට හරින නැහැ. නෑ නිතරම කියවනේ shabdය shabdයක් විතරයි කියන්නේ. මෙතන අපි ඒක ඒක යන්ත්‍රාන්තරේ අපිට ගැට ගන්න නෑනේ. ඕ shabdය කිව්වොත් අපිට මේ සම්පූර්ණ විසදෙනවා මේක. shabdයක් කියලා දැනෙච්ච ගම විසදෙනවා. එතකොට දැන් ඔබතුමී එන හැම එකම මේක මේ සබ්දෙට රූපයකට ගෙහිච්ච එකක් කියලා මෙනෙහි වුණ ගමන් මේව ඉවරයි. අයි ආත්ම කතා නෑ. එතකොට සම්පූර්ණයෙන්ම අනාත්ම ධර්මය එන්නේ. ඔව්. මෙතන මේ සබ්දය. දැන් අපේ අපේ රූප ගැට ගන්න එකනේ එතන සංඥාවක් ඉන්නේ. දැන් අපිත් එක්ක දැන් මේ දැන් දැන් මේ දැන් මේ මොහොතේ යන්නේ YouTube එකේ මහාචාර්යවරියක්ගේ කතාවක් නේ. ඒ කියන්නේ විද්‍යාඥයෙක්ගේ මනෝවිද්‍යාඥයෙක්ගේ විද්‍යාඥවරියක්ගේ පැහැදිලි කිරීමක් යන්නේ. එතකොට එතුමියටත් ඒ ඒ ඒක දැනෙනවනේ කී පැහැදිලි කරනකොටම 101ද උස්මානදාස ඔව් දැන් 100නේ 100 101 ඊගාවට යන්නේ තව තියෙනවා ඒක තව තියෙනවා ඒ කියන්නේ මෙතන මේ ඇත්තටම මේක ආందోලනාත්මකයි මේ ඉදිරිපත් කරන ඒවා. ඒ කියන්නේ පුදුමාකාර ආందోලනාත්මකයි. මොකද මෙතන શબ્දයක් කියන්නේ. අපිට තියාගන්න බෑ. දැන් එකපාරටම කිව්වහම කවුරුත් ඒක බුද්ධ ආගම කියලා හිතන්නේත් නෑ. ඒක හේතුව මේ ශබ්ද සංඥාව. සංඥාව. එතන අකේය සංිනෝ සත්තා කියන එක මේ සංඥාව සත්‍ය කරගෙන මේ ජීවියා ඉන්නවා කියන එක. ඔව්. දැන් ඔබ වහන්සේ ඔය ශබ්දය ගැන නිතර දේශනා කරලා තියෙනවා අපිට ඒක මනාව වැටෙනවා ශබ්දයට දෙයක් ඔව් දැන් ගොඩක් අය හිතන්නේ මෙතන නාම රූප විඥාන කියලා අමුතුම මේ භාෂාවක් හදාගෙන වගේ අපිට දැනෙන්නේ. නමුත් බැලුවාම තියෙන්නේ શબ્දයක්. කෝල් එකක් දුන්නාම શબ્දයක්. ආයෙ බැලුවාම ශබ්දයට රූපයක්වත් නැහැ වෙලා. ওই ශබ්දයි රූපය විතරයි. දැන් දාරුචීර එනවනේ බාහ්‍ය තාපසතුමා. අත්තර බාහ්‍ය තාපසතුමාට කියන්නේ බුදුන් වහන්සේ දිත්තේ දිත්ත මත්තම් බාහ්‍ය සුතේ සුත මත්තම් බාහ්‍ය මුතේ මුත මත්තම් බාහ්‍ය විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් බාහ්‍ය වෙන දෙයක් නැහැ කියලා. එතකොට මෙතන දුටුවා නම් දුටුවා පමණි කියලානේ කියන්නේ. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. එතකොට දැන් එතකොට එතන શબ્ද නීග්‍රහවට කතා කරන්නේ මේ කතා කරන්නේ වර්ණයයි શબ્දයයිනේ. බුදුන් වහන්සේනේ කතා කරන්නේ අපි නෙමෙයිනේ. බුදුන් වහන්සේ බාහ්‍යට මේ ධර්මයේ තුල තියෙන ඒ ඊටාම කෙටිම පැහැදිලි කිරීම කරන්නේ. අපිත් මේ කරන්නේ කෙටිම ඕ ඒකේ තියෙන ස්ප්‍රිට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ શબ્දයයි වර්ණයයි. ඒ නාමද බුදුන් වහන්සේ බාහ්‍යට කිව්වේ නෑනේ නාමයයි රූපයයි කියලා. ඔව්. නාම රූප විඥාන කතාවක් කිව්වේ නෑනේ. ඇයි ඒ බාහ්‍යට ඒක ඒක තමයි නාම රූප විඥාන සලායතන කියනකොට සලායතන වල තියෙන්නේ ශබ්දයයි මේ වර්ණයයි අර මුත කියන දැනීමයි විතරයි. ඒ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන කොටක් තේරෙනවා. එහෙනම් මේ ශබ්දයයි වර්ණයයි එකතු වෙලා සම්පටිච්ඡන් වෙලා පටිච්ච වුණු එකයි ලියන්න තියෙන්නේ කියලා. සාමාන්‍ය හරිම සරල තැනකට මේ ධර්මයේ ගොඩාක් අර පොත් ලියාගෙන ගොඩාක් හොය හොය ගියාම මේක හොයාගන්න බෑ. නමුත් හරිම සුන්දර සරල කතාවක් තියෙනවා. කෝල් එකක් දුන්නාම શબ્දයක් නම් එන්නේ. ඒකට අපිට රූපයක් ගැට ගැහුන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් දෙවලෙන් අපිට කෝල් එකක් දීලා කිව්වට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මෙතන රූපයක් තියෙන එකයි ප්‍රශ්නේ. මොකද අපිට මට දැන් අර කෝස් දෙකක් කරුණා මට රූප ගැට ගැහුන්නේ. මම දන්නේ නැහැ ඉතින් මං ගියේ නැහැ මට ඊට වඩා මේක වැදගත්. ඇත්තට දැන් අද කියලා අපි ගැන කියලා කාට හරි කවුරු හරි බනිනවා කියලා අපි නැති තැනක ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. මොකද හේතුව අපිට ඒක දැනගත්තොත්නේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ දැනගත්තත් අපි දන්නේ නැහැ වගේ හිටියාම ඉවරයි. ඔන්න ඔය වගේ. කියන්නේ මේ શબ્දේ මේ શબ્දයයි වර්ණයයි කියන එක හැඩතලයේ කියන එක. ඒ කියන්නේ මෙතන මේ શબ્දය ආවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඔව් අපි දැන් අපි දැන් ඉපදිච්ච දවසේ ඉඳලා කිසිම શબ્දයක් දැම්මේ නැත්තා. ඒක කිසිම හැඩතලයක් શબ્දයක් මුකුත් එකතු වෙලා නැත්තා කිසිම ගැට. හැබැයි මේ දෙක එකතු වෙන්නේ අර අර පෙර ඉඳන් එනවා අපිට මේ සාසරීයයි කියන එක තමයි හේතුව. සාසරීය. පුංචි දරුවා ඒ කියන්නේ මව් කුසේ පිළිසිඳ ගන්න දරුවට ආයතන පනවන්නේ නැහැ අපි. ඒක ආලෝකයක් නැතුව වර්ණසිතක් පනවන්න බෑ. චක්කුසිතක් පනවන්න බෑ. නමුත් චක්කු විඤ්ඤාණ සිතක් පනවන්න බෑ. නමුත් ඒ පුංචි දරුවා මව කුසේ සාසවියයි. ඒ කියන්නේ අන්න එතනයි තියෙන්නේ අපිට මේ සංඥාවක් සුකුම වෙලා යන්නේ. ඒක ශක්තිය. ඒ ශක්තිය තමයි මේ මෙතන අපිට දෙනවා මේ මේ සංඥාව කියන්නේ බාහිර අපිට මේ තියෙනවා වගේ දැනෙන දැනීම තුල ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි ශුන්‍ය වෙන්නේ. ඒ ශක්තිය තිබ්බොත් තමයි සංඥාව ඒ කියන්නේ බාහිර තියෙනවා වගේ දැනන දැනීම. එහෙම දැනීම තිබ්බොත් තමයි නැවත උපදින්නේ. ඒකයි කියන්නේ මේ අන්තිමටම ඔය අපි පෙරාගෙන පෙරාගෙන කියලා ඉතුරු වෙන මණ්ඩි ටික තියෙනනේ කම්පන චංචල. ඔය කම්පන චංචල ස්වභාවය තමයි නැවත උපදින්න ඉතුරු වෙච්ච මණ්ඩි ටික. ඒ අන්තං හර තියනවා කියන්නේ නැවත උපදිනවා ඒ කුමනෝ සැකස්මක්. ඒක උපපාතික වෙන්න පුළුවන්. සමහරට දිව්‍ය ලෝක කියන්නේ උපපාදික. ඒ කියන්නේ අපි මේ සංඥාව තුලම ඉර වෙනවා. සංඥාව දැන් කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ අර අර සිරස එන්නේ තරංගයක් ඔස්සේනේ ඒරියල් එකෙන් අල්ලන්නේ. අන්න ඒ වගේ අපේ මේ සිතුවිලි ඔක්කොම තියෙන්නේ මේ සංඥාව ඇතුලේ, ශක්තිය ඇතුලේ. තරංග සිස්ටම් එකට තියෙන්නේ. මේක ඒකයි මෙතනින් ශරීරේ පොළොවට පස් වුණත් ඒක තරංග සිස්ටම් එකට නැවත සකස් වෙන්නේ. යාර අර යාරසල්ලන වගේ තමයි සකස් වෙන්නේ. ඒ කොහේ හරි ඒකට මේ සංඥාව වෙනස් වෙනවා. විපරිණාම වෙනවා. ඒක සංඥා අபிසංකරණ නිතරම සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා තමයි සංඥා අபிසංකර නිරෝධයක් නිවන කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඔව්. මේ හැමතිස්සෙම අපි සංඥාවක් තමයි අසුරු කරන්නේ. අර ශබ්ද සංඥාවයි වර්ණ සංඥා මේ අන්තිමටම ඒ කියන්නේ මේ නිවන් මාගේ එන කෙනෙක් අන්තිමටම යාට හම්බ වෙන තුරුම්පුව වගේ අන්තිමටම හම්බ වෙන්නේ ওই කම්පන චංචන ස්වභාවයේ සංඥාවේ ස්වභාවය අරගලයක් යනවා. ඒ තමන්ටම ඒ ආසවක්ඛ්‍යා ඥානය තුළ දැනෙනවා කම්පණය වෙන ස්වභාවයක්. ඒ කම්පණය වෙන ස්වභාවය තමයි මෙතන ඒ කම්පණය නොවන ස්වභාවය තමයි නිවන කියන්නේ. එතනින් එයා නැවත උපදින්න හේතු නැහැ. අර කම්පණය වෙනවා කියන්නේ නැවත උපදින්න සංඥාවට බල ගැන්වෙන හේතුවක් තියෙනවා. එතකොට කම්පණය තමයි බාහිර ලෝකයේ යන්තම් හො දැනෙන ස්වභාවයක්. තව විදිහකින් බැලුවොත්. ඒ බාහිර ලෝකෙට තියෙන වටිනාකම තව පොඩ්ඩක් හරි තියෙනවා කියන එක. ඔතන තමයි අර අර කරන්ට් එක චුට්ටක් හරි තිබ්බොත් අපිට වදිනවනේ. මේ වගේ බාහිර ලෝකෙට අපි අන්තං හරිය දැනෙනවා. ඒ කියන්නේ අපිට අපිට වටිනාකමක් තිබ්බොත්. අර පොඩ්ඩක්වත් වටිනාකමක් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ අර શબ્දයක් වගේ අන්නේ තැනකට මේ දහම ගේන්න. ඒක අන්තිම තමයි ගන්න ඕනේ සංඥාව. ඒ શબ્ද සංඥාවක් කියන එක. ඒ වර්ණ සංඥා. මේක හොඳටම පැහැදිලි. බාහියට කියන්නේ අන්තිම චුට්ට. මොකද බාහිය තාපසතුමා මේ හොඳට මේ කියන්නේ බාහිය මුලින් ඇත්තටම බොරුවට හිටියා රහතන් වහන්සේ වගේ නමුත් ඇත්තටම රහත් වෙලා හිටියේ නෑ. අන්තිමට බාහියටම හිතුණා අභ්‍යන්තරේ ඇත්තටම රහත් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ බාහිර දුර බැහැර ඉඳන් හොයාගෙන එනවා මේ මේ බුදුන් වහන්සේ බැහැ දකින්න මේ රහත් වෙන අදහසයි. ඒතර බාහිය හොඳට මේක අර අපි අද ඔබතුමිය වගේ ඔය කියනවා වගේ මේක බල බල ගිය කෙනෙක්. මේ හිත දැක දැක මිදි මිදි ගිය කෙනෙක්. නැත්තම් බුදුන් වහන්සේ ওই වචන දෙක කියන්න බෑ වෙන කෙනෙකුට. දික්ඛිත මත්තං සුතේ සුතමත්තං මුතේ මුතපත්තං විඤ්ඤාතේ විඤ්ඤාතපත්තං කියන්න පුළුවන් මේ මාර්ගයේ අන්තිම තුරුම්පුවට ආපු කෙනෙකුටයි. ඔව්. එතකොට එයාට තේරෙනවා මේ දික්ක සුත මුත කියලා බුදුන් වහන්සේ තුනකටයිනේ කැඩුවේ. බුදුන් වහන්සේ ගාන ජීවහා කාය ප්‍රාසාද ඕවා කතා කරේ නැහැ. තුනම එකතු කරලා එක වචනට මොකද මේ තුනම එච්චර ප්‍රකට නැහැ. මුත කියන ඒ තුනම එච්චර ප්‍රකට නැහැ. හැබැයි ශබ්දේ ප්‍රකටයි. ප්‍රධානම සංඥාව ශබ්ද සංඥාව. ඊට පස්සේ ඔය වර්ණ සංඥාව. ඔය දෙක තමයි හැබැයි ඒකේ shabdේ shabdයක් විතර නම් ගැටලුවක් නැහැ. වර්ණේ වර්ණයක් විතර නම් ගැටලුවක් නැහැ. මෙතන වෙලාවට එන්නේ වර්ණේ shabdේ එකතු වෙන එකයි. මේවා එකතු කරන්න එපා බාහ්‍ය කියන එක තමයි නොකිය ඔය කියන්නේ. ඔය බාහ්‍ය සූත්‍රේ තවත් එහාට යනවා. ඒක යනවා මේ ඒක මෙහෙම කියන්න ගියොත් එහෙම මෙතන දැන් සූත්‍ර ගොඩක්ම අපි දැන් කියනවා වෙනවා. ඔය සමින්දි සූත්‍රක හැම එකකම තියෙනවා මේ මේ කතාව තියෙනවා. මේ අපි මේ පැහැදිලි කරන කතාව තියෙනවා මේ මේක පුංචි කතාවක් එහෙම නෙමෙයි මේ දැන් අපි කියනවානේ අර අප අර අපි කියනවානේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගරති කියලා නේ එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච එත්තේසං උපරුජ්ජති කියනවානේ ඔව් එතන පැහැදිලිවම අපි කියනවානේ මේ නාම රූප දෙක උපරුජ්ජණය වෙනවා කියලා යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝන් රූප සංඥාත එත්ත සාජි ජස්ත ජටා අර ජටා සූත්‍රයේ අන්තිමටම තියෙන වාක්‍යය. ඒකේ කියනවා නාම රූප දෙක උපරුජ්ජනේ වෙන තැන නාම රූප දෙක ගැට නොගැසෙන තැන රූප සංඥාවේ ගැටීමේ හරයක් නැති වේ. මෙතන මේ මේ පෙන්නනවා මේ මේ යත්ත නාමංච රූපංච එසේසම ප්‍රොජෙක්ට් කියන්නේ බාහිරක් දෙයක් නැහැ හිතෙත් දෙයක් නැහැ කියන එකනේ නාම රූප ප්‍රොජෙක්ට් වෙනවා කියන්නේ. ඔව්. ඒක ඊට පස්සේ කියන්නේ පටිගා. කියන්නේ ගැටෙන එකක්. පටිගා රූප සංඥාත. දැන් රූප සංඥාව ගැන කතා කරා. දැන් රූප සංඥා කියන්නේ බුදුන් වහන්සේ ඔක්කොම එකට. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස ඔක්කොම රූප කියලා කියන්නේ. ඔව්. සංඥා කියලා කියන්නේ. ඔය එක වචනෙන් කියලා තියෙන සූත්‍රය. පටිගා කියන්නේ මේවා එකට ගැටෙන්නේ නැහැ කියන එක. පටිඝා රූප ගන්න රූප සෝත රූප එහෙම කියන්නේ. ඕ පටිඝා රූප සංඥා සංඥාච එත්ත සාජී ජත්ත චේ ජට. ඒ කියන්නේ මේ මේවා ගැට නොගැසෙන තැන රූප සංඥාවේ ගැටීමේ ඒයින් ගැටයක් නොගැසේ කියනවා. ඒවා මේක ගැටනේ. ඒ කියන්නේ මේ දේව ඒවා එකට දැන් මේවා එකට ඇත්තටම අර පුංචි දරුවට උනේ ওই දෙක එකට හැප්පිච්ච එකනේ. එකට ගැටිච්ච එකනේ උනේ සද්දෙත් එක්කම මෙතන හැඩතලෙත් ආවිල එකට එකට එකට ආපු එකනේ උනේ ගැටිච්ච එකනේ උනේ. ඔන්න ඔය ගැටීම නැති වෙනවා. ඒකයි මේ කියන්නේ මේ එතනයි ගැටේ ජටා කියේ සූත්‍රය තියෙන්නේ. ඔතනයි ගැටේ තියෙන්නේ. ඒ ගැටේ ලියුණොත් ඔක්කොම ලියනවා කියන එකයි කියන්නේ. ඒක අපිට හිතලා මේ මේක අපි අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් ගැටේ මේ මේ මේ නිවන් මඟ තියෙන්නේ. ඒක මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක දකින්න ඕන. ඒ කියන්නේ තමන් දකින්න ඕනේ මෙතන මුකුත් නෙමෙයි. සත්‍යකුයි වර්ණනෙකුයි විතරයි. වෙන්නේ මෙතන શબ્දයක් විතරයි කියලා දකින්න කොටත් ඒක ඉවරයි කතාව. શબ્දයකට හැඩතලක් නෑ වර්ණයකටත් බෑනේ. શબ્දයකට කොහෙන්ද හැඩතල කියලා දැන් අපි දැන් මොකක් හරි කියපු ගමන් ඔක શબ્දයක් කියලා හිතුවොත් අපිට ගැටලුවක් නෑ. කවුරු හරි බෑන්නත් අපි හිතුවොත් මේක શબ્දයක් විතරයි කියලා. ඔව්. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑනේ එතකොට. ද ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඊට පස්සේ මේක ඇඩතලයක් තියෙන ඉඳලා. ඔව් ඒක ඇඩතලයක් පටිඝා රූප සංඥාච එච්චේ එත්ත සාජී ජචා කියලා ඕකමයි. ඇත්තට මේ මේ මේ මේ කවුරු හරි හිතනවා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අර අපේ ආමුදුරන්ට හිතුනා වගේ දැන් අපේ ප්‍රශ්න ආපු ආමුදුරන්ට හිතුනේ එහෙමනේ මෙයා පටලවගෙන මේ මේ શબ્දයයි මේ මේ වර්ණයයි ගැට ගහනවා කියලා නිකන් අර බොළඳ විදියට ඒ කියන්නේ සරල විදියට හිතුවානේ මෙයාට මේ අවබෝධය නැතුව කිව්වා කියලා පස්සේ උන්වහන්සේට මේවා පැහැදිලි කරනකොට උන්වහන්සේට හොඳටම වැටෙනවා මෙතන අන්තිමටම කොච්චර අපි ඉගෙන ගත්තත් එන්නේ දාරුචීර හිටපු තැනට කොච්චර ඉගෙන ගත්තත් සිලබස් එකක් පළක් නැහැ ඔක්කොම කරේ තියාගෙන අර බුදුරජාණන්සේ ඔරුව දිමින් දාන්න කිව්වා වගේ ඔක්කොම අත්හැරියොත් එහෙම බාහ්‍ය ගාව නවතින දාරුචීර ගාව එතනින් තමයි අපි මිදෙන්නේ දැන් වැටහෙනවා මේ නිවන මේ මේ ධර්මේ බොරු එකක් නෙමෙයි මේක ඇත්තටම මේ සිත <coughs> හැදෙන හැටි දැක්කම තියෙන්නේ ස්වාමීන් වහන්සේ බොහොම ස්වල්පයි මට දකින්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබතුමියට තියෙනවා පොඩි ගැටලුවක් ඒක තමයි මේ අනුසෝතය තුළ පුරුදු පුරුවිච් එක දැන් ඔය ආස්ව කියන්නේ ඕක තමයි මණ්ඩි ඒ කියන්නේ අපි ජීවිත කාලය තුළ කරපු දේවල් දැන් බඹරේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඒව ඒව ඉස්සරහට එන්න බැරුව ඉන්නේ ඔය දැන් ඔබතුමිය ඔය දැන් ඔය ඔබතුමිය දැන් මේ ධර්ම මාර්ගයේ ඉන්න නිසා ඔය බඹරේ වගේ කරකිනේවට ඉඩක් නෑ දැන්. ඔව්. දැන් හිස් බඹරේ කරකින්නේ. ඔව්. දැන් හිස් බඹරේ එහෙමම හිස් බඹරේම ඔබතුමියගේ අන්තිම හුස්මෙත් යන්න ඕනේ එහෙම තමයි. දැන් ආයි හිස් බඹරේ ඉඩක් හම්බ වෙන්නේ නෑ. මොකද මේ අවබෝධය වෙන්න වෙන්න මේකේ අර ලයිට් එකේ තියෙන ආලෝකය නැති වෙනවා පත්තු වෙන්න තියෙනවා. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කම්පණය වෙන අර අර විදුලිතේ වගේ අර ඉලෙක්ට්‍රික් අර යම්කිසි තියෙන්න එපා මේ බැටරිකේ බැටරි බහිනවා වගේ නිකන් අපේ ලයිට් එක ටික ටික ඩිම් වෙලා නැති වෙනවා වගේ මේ බාහිරට කම්පණය වෙන ඒ ස්වභාවය තමයි මේ හැම එකකින්ම දිය වෙන්නේ. අපි මේ කතා කරන හැම දෙයක්ම. ඔව් එහෙමයි සාරි. මට ගොඩාක් වැටුණා. ගොඩාක් වැටුණා මං හිර වෙලා තියෙන තැන දැක්කා. ඉතින් මට මං හිතනවා මට තා ඉක්මනින් මේකෙන් ඉදෙයි කියලා මේ බුදුන් වහන්සේ දැන් අපි රතන සූත්‍රය කියන එක කියන්නේ නිබ්බන්ති දීරා යථායම් පදීපෝ බුදුන් වහන්සේ උපමාත් බැලුවාම එහෙම තියෙන්නේ රහතන් වහන්සේලා පහනක් වගේ නිවියයි අර අර අර අරකමයි පේන්නේ අපිට අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ අන්තිමටම බලනකොට මේ මේ ගින්න නිවි ගියේ ගිය තැනක් කොයින්ද අර අර අර යන්තම් හරි තිබුණා නම් හැඩතලයක් શબ્දයක් හරි වර්ණයක් හරි ඒ යන්තම් හරි ඒ ඒකත් නිවි යන්න ඕනි කියන හැබැයි ඉතින් අපි එන්න ඕනේ මේ එනේන අරමුණ શબ્දයක් කියන තැනට එන්න ඕනේ මේ මාතෘකාව කවුරුත් නිවන් දකින්නේ නැහැ මේ අවබෝධය නැතුව නම් කිසි කෙනෙක් නිවන් දකින්නේ මොකද කෙලෙස් ෂෙයා කරනවා කියන එක පුදුමාකාර යුද්ධයක් මේ යුද්ධයට බහතු කෙනෙක් විතරයි දාන්නේ අපිට එතකොට පුදුමාකාර ඇත්තටම මේ රහත් භාවය ගැන කතා කරන අය ගැන ඇත්තටම අපිට පුදුමත් හිතෙනවා මේවා ගැන ඇත්තටම දන්නේත් නැහැ ඇහුවොත් එහෙම කතා කරලත් නැහැ හිතලත් නැහැ මට මට වැටහෙනවා මට ඔය ආශ්‍රව දුරු වෙන්නේ නෝන නම් මට තියෙනවා ඔය ඔතන මට ගැටලුවක් වෙලා ගැටයක් වෙලා තියෙන්නේ නැති ඒකයි ඔය සද්දේ වර්ණය බොහොම නිර්මලව ඔව් මෙතන ඇත්තට ඔබතුමිය මේ මේ මොකක් හරි විශාල හේතුවකට තමයි මේ අපි අපිට මෙහෙම කතා කරන්න ඔබතුමියට මේ පෙර භාග්‍ය භාග්‍ය භාග්‍ය වෙලා තියෙන්නේ නැත්තම් මේ අති සියුම් කාරණා මේ එහෙම ලේසියෙන් කවුරුත් කතා කරන්නේ නැහැ ඒක තමයි ඒක තමයි ඉතාලම ඇත්තට මේ මෑත මේ කාලය තුල ඔබතුමිය මේ මේ පොඩි කාලයයි ඇත්තට මේ අවස්ථාව තියෙන්නේ මේ ඒ කාලය තුල බොහෝ අයට මේ අවස්ථාව ලැබෙයි මොකද අපි මේකේ පුදුමාකාර විදිහට මේක සියුම් කරලා තියෙන්නේ අපිට දැන් ගොඩක් යාළුවන්ට අපි කියලා තියෙන්නේ ඔය වහන්සේගේ දේශනා අහන්න සමාජයට හොඳයි. ඒ කියන්නේ අපි අපි උත්සාහ කරන්නේ අපිටත් ඕනේ මේ සැඟවුණු ඒ රහස එලි කරන්න. එහෙමයි. ඒක නිසා අපේ අභ්‍යන්තරයෙන්ම අපි නැවතත් අත්‍තරම හොඳට විමර්ශනය කරලා මේ අය අහනකොට එතනින්ම බලනවා අපිට තියෙන අත්දැකීමෙන්. එතනින්ම බලනවා ඇත්තද මේ කියන්නේ කියලා. ඒතකොට අපිට තේරෙනවා මෙතන තාම මෙයාට හම්බ වෙලා නැහැ කියලා. ඒතකොට එතන පේන්නනවා. ඒතකොට තවත් අඩියක් එහා යනවා ඉස්සරහට. දිය වේගෙන යනවා. ඒතකොට ඇත්තටම ගලන් දකින්න එක තමයි එන්නේ යාට. ඒකාන්තයි. ඔබතුමීකට ඒ මග හම්බෙලා තියෙනවා. අනිත් ඔබ ඉවසීමෙන් යන්න ඕනේ. මේක තමයි යන්න ඕනේ. ඔව්. නැත්තම් එතන ඒ ගම බලයක් නැතුව සංයමයකින් ඔව් බොහොම සංයමයකින් නැවතිල්ලේ බොහොම ඉවසීමෙන් තමයි කරගන්න තියෙන්නේ ටික. මට ඒක හොඳට වැටහෙනවා මේ මට නිකන් ඉවර වගේ ස්වභාවයක් වැටහෙනවා ඒ උනාට මේ දීන ගලපෙන්න එපා. අපි රැවටුනොත් අපිට හරි හරි සාරා. මේ එහෙම වැටුන පැහැදිලි මාත් ඒකේ දේශනේ පස්සේ ඔව් හොඳමයි. ඔව් මට ඒක හොඳට වැටුණා ඒක අවබෝධය ඇත්තටම දැන් ඒක නියම බොහොම හොඳයි අතරම මේ ඒ ඒ දේවල් තමයි අපිට අහන්න ඕන ගැඹුරුම තැන් වලින් අහන්න ඕන. විශේෂයෙන්ම ප්‍රායෝගික පැත්තෙන් අහන්න ඕනේ නේද? පොත්වල තියෙන ඒවා වැඩක් වෙන කතා කරලා ඒවත් අපි පොත් නම් කියවන්නේ නැහැ. හොඳයි එහෙනම්. එහෙනම් තේරුම් කරනයි. එහෙනම් තේරුම් කරනයි ඔබ අන්තිර නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ලැබිය තව තවත් ගොඩ දාන්න මේ අසරණ ගන්න මේ නිසා ගොඩ දාන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අසුතමයට පොඩි වචනයක් කියන්න ඕනේ ඇත්තටම අපි මේ නමක් දැනගත්ත කියලා එතරම් හිතනවානේ අපි දෙයක් දන්නවා කියලා හිතනවා ඔව් ඒක මේ බොරුවක් නේ මේ શબ્දයක් දැනගත්තාම දෙයක් දැනගත්ත වෙන්නේ නැහැ දැන් ওই ළමයි විභාග වලට උත්තර ලියනවානේ ඒ ඔක්කොම තියෙන શબ્දයන්නේ දැන් શબ્ද දැනගත්තාම කොහොමද ඒ ළමයා දෙයක් දැනගත්තා කියන්නේ ඒක තමයි શબ્දයක්නේ වචනයක් ගන්න කියන්නේ શબ્ද දැන් අර අර ඊගා කොටසේයි අර විද්‍යා අර මනෝවිද්‍යාඥවරියට ඒක කිව්වම එයාට හිතා ගන්න බෑ හිතනවා ඊට පස්සේ ඇත්තනේ කියලා එයා හිතනවා මේ શબ્දයක්නේ අපි ඔක්කොම විභාගවල දාලා තියෙන්නේ කියලා ඒක කොහොමද ලකුණු දුන්නේ කියලාත් හිතා ගන්න බෑ එයා ඒක දන්නව වෙන්නේ කොහොමද? ඇත්තටම શબ્ද දැනගත්තා කියලා කොහොමද එයා ඒක දන්නව වෙන්නේ කියලා? හරි ප්‍රශ්නයක් කියන එතකොට. ඔව්. ඔව්. ඔව්නේ. શબ્දේ තමයි શબ્දේම තමයි શબ્දේම හැම දෙයක්ම මේ අම්ම කියන්නේ තාත්තා කියන්නේ ඔක්කොම શબ્ද. අපි ඕනම දෙයක නම දැනගත්තාම හිතන්නේ අපි ඒක ගැන දන්නවා කියලා. ඒ කියන්නේ શબ્ද දැනගත්තාම හිතනවා දන්නවා කියලා. දන්නවා කියලා. ඒක වෙන්න බෑ. ඔව්. ඒක නම් ලොකු මේ අභියෝගයක්. ඔව් බොහොම හොඳයි එහෙනම්. ඔව් මට ඔබ වහන්සේගෙන් සෑහෙන මට සෑහෙන ලිහිල්ලලා ගියා. ඔව් ඇත්ත. ඒකත් මට වැටුණා. ලිහිල්ලලා ගියා මට මට හිතෙනවා මං ආයෙ කතා කරනකොට ඔබ වහන්සේට. නෑ නෑ ගැටුණා හොඳට අධ්‍යයනය කරලා අවසානම මොහොතේ ගන්න කෝල් එක. ඔව් ඒක තමයි. ඔව් ඔව්. ඒක තමයි ගන්නෙ. මොකද ගොඩාක් අය කෝල් කරනවානේ. ගොඩාක් අය කෝල් කරනවා අපි කියනවා දැන් ඕක දැන් තව තමන්ගේ දියුණුව කරාම යන්න ඒක කොච්චර කතා කරත් දිනු වෙන්නේ එහෙම නෙමෙයි කතා කිරීම තුළ නෑ මට දැන් හොඳට වැටුණානේ ස්වාමීන් වහන්සේ මම දන්නවා මට ඊළඟට ඔබ වහන්සේට මට කතා කරන්න පුළුවන් වෙන්නේ ඉවර වුණාට පස්සේ හොඳයි හොඳයි